ගෞරවනීය සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවක් සඳහා කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවතන නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කිද්දාරතිං කාම සුඛං ච ලෝකේ අලංකරිත්වා අනපේක්ඛමානෝ විභූෂණත්ථානං විරතෝ සච්චවාදී ඒකෝ චරේ කග්ග විසාන කප්පෝති කරුකටේතු නාය ස්වාමීන් වහන්සේ මහා සංඝරත්නයන් අවසරයි. සද්ධා මුචි සම්පන්න පින්වත්නි අපේ චාරිත්‍රාක් විජයනිස්සන් වන්නේ මේ බ්‍රහස්පතින්දා උදේ සත්‍යතරවතාවක් මේ ධර්ම දේශනා පාත්‍ර ඒකේ ඒ වගේම චාරිත්‍රාක් තමයි සර්වඥ දේශිත සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන අපි එකම වාරයට එකම බත් හැලි හැලි බත් කාලා ඉන්න පිටක් වශයෙන් එකින් එක එකින් එක අර සූත්‍ර දේශනාව දවසින් දවස ඇතුළට දේශනාවලියක් විදිහට පවත්වාගෙන යනවා. ඉතින් මේ විදිහට අපි මේ වෙනකොට සූත්‍ර කීපයක් තෝරගත්ත කොටස් කරාට විපස්සනාට බර එනතන් සියලුම අංගයන්ගේ සම්පූර්ණ වෙච්ච සූත්‍ර. ඉතින් ඒ එකක් එකක් දවසින් දවසට කොටස කොටස අරගෙන ගැඹුරින් ගැඹුරට යන තමයි අපි චාරිත්‍රය කරගෙන ආවේ. ඒ වෙලාවේදී මේ ඉදිරිපත් වෙච්ච යෝජනාව තමයි සර්වඥ දේශිත ත්‍රිපිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ පොතේ තියෙන මේ කග්ගවිසාන සූත්‍රය. ඉතින් මේ කග්ගවිසාන සූත්‍රය සාමාන්‍ය බැලුවාම සර්වඥ දේශිත අනිකුත් සූත්‍ර වලට වඩා විශේෂ ප්‍රතියක් පේන්න තියෙනවා. ඒක අටුවාචාරින් වහන්සේලා බව පිළි අරගෙන අටුවාචාරින් වහන්සේලා ඒක පෙන්වලා දීලා තියෙනවා. මේක පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා විදිහට. ඒ මොකද මේ සූත්‍ර වල සුවිශේෂී හුදේකලා බවක් දක්වනවා. සුවිශේෂී ඒකචාර ජීවිතයක් ගැන කතා කරනවා. ඉතින් ඒක බලනකොට බුද්ධ ආගමත් එක්ක ගැළපෙන්නේ නැති ගතියක් තියෙනවා. බුද්ධ ආගම සෙනෙවි එකතු කරන්න මේ සමාජශීලී වෙන්න අනිකුත් ආගම් එක හඳු කරන්න ආදිවාසී විකාශය වුණාට ඒ විකාශ වෙන්නේ ඉස්සර දේශනා කරපු මේ සූත්‍රය අර විදි අර්ථ කතා දෙන යුගයට ආවට පස්සේ අර්ථ කතා ඡායිනවා ටිකක් අපහසුටපත් වෙලා තියෙන බව තේරෙනවා මේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියන ගාථාවට අර්ථ දෙන්නේ. ඉතින් ඒක නිසාමද නැත්නම් ඇත්තමද දන්නේ නැහැ. මේක පසේ පුදුජාන වහන්සේලා අතිරේක වශයෙන් විවේකයට කැමැති ගත කරන්න ජීවිතේ පුළුවන් තරම් හුදකලාවට ඒක නිසා මෙවුවා පසේ පුදුජාන වහන්සේලාගේ උදාන ගාථා සර්වඥ දේශිතයි සුදාන ගාථා වශයෙන් සඳහන් කරුවට පස්සේ ආගමවාදීන්ට නැත්නම් ඒ මූලධර්මවාදීන්ට නිසිසේ බුදුජානනාංශගේ ධර්මයේ සමාජශීලී ධර්මයක් වඩපත් කරන්න එහෙම නැත්නම් මේ ඝන සංගණිකාවට ඇදෙන්න එහෙම නැත්නම් මේ අලංකරණය සඳහා යොදා ගන්න බාධාවක් කරන්නේ නැති බවයි මගේ පුද්ගලික අදහස. ඒක වැරදි වෙන්නත් පුළුවන්. ඒකට හේතු වශයෙන් මම හැමදාම මතක් කරන්නේ මට මේ සතිය පිළිබඳව මුල්ම හඳුන්වා දීම කරපු 79 80 කාලෙදී ඒ ඕස්ට්‍රේලියානු ජාතිකයේ ධම්මික ස්වාමීන් වහන්සේ කිව්වා මේකේ තියෙන ગાථා 40 කටපාඩම් කරගන්නයි කියලා. මේ ગાථා 40 ඉතින් මට ඒකට පාලි භාෂාවක් තිබුණේ නැහැ විශේෂම මේ සුත්ත නිපාතයේ තියෙන බොහෝම ආධිකල්පිත භාෂා ස්වරූපයක්. ඉතින් මේ කටපාඩම් කරන්න කිව්වා මට ඒකට කිසිම අර්ථයක් තිබුණේ නැහැ. නමුත් මොකද්දෝ ඒකට එකේ තියෙන ප්‍රාසයට මේ ગાත බොහොම හිත් බඳ ගන්න ගතියක් තිබුණා මම රස්සාව කරන කාලේ මගේ දොරේ මම මේකේ ગાතාවක් තමයි ගහලා තියාගෙන හිටියේ ඒකෙදි මොකද්දෝ තිබුණා මට මේකට ආකර්ෂණය හැබැයි ඒ ස්වාමීන් වහන්සේම අටුවාචාරින් වහන්සේලාගේ මතයට විරුද්ධව මට කරුණු දක්වලා තිබුණා දන්න ඉංග්‍රීසියෙන් මේ අත්ේම ගන්න යන්න එපා සර්වචනසේ කොච්චරක් විවේක ස්ථාන වලට ගරු කරලා තියෙනවද කොච්චරක් ඒකචාරී ජීවිතයට ගරු කරලා තියෙනවද උදේකලා බාට කරු කරලා තියෙනවද කියලා ඊට පස්සේ මම මුළු ත්‍රිපිටකයේම දන්න දන්න දැන් වල බැලුවා සර්වචන් වහන්සේ කොච්චරක් මේ උදේකලා බව විවිධකේ අගය කළා තියෙනවද කියලා එක තැනක ඒ නාගිත වගේ සූත්‍රයේට සර්වචන්සි ප්‍රාර්ථනා කළා තියෙනවා මට අයස වේවා යසස නොවේවා ඒ කියන්නේ මිනිසුන් අතර ජනප්‍රියතාවය නොවේවා මට අයස වේවා කියලා බුදු වෙලා ප්‍රාර්ථනා කළා. ඒක හරියට නිකන් වෙන කෙනෙකුට කියවනම් සාපයක් වගේ. මොකද යසසට ඒ තරම් නගරන කාර්යය. ඉතින් සරුවචන්සේ දේශනා කරපු භාවයේ නිසා අපිට මේකෙන් පිළිගන්න පුළුවන්. නමුත් අද සාමාන්‍ය අපි බෞද්ධයන්ට අබෞද්ධයන්ට බුද්ධ ආගම ගන්නලා දෙන හැටි අපේ දරුවන්ට අපි බුද්ධ ආගම ගන්නලා දෙන හැටි බලනකොට ආයේ සමාජශීලීකරණයට ඝන සංගණිකාවට ඝනයා කෙරේ කුලයා කෙරේ බැඳෙන්න මේකේ ගන්න තියෙන පැත්ත හුවා දක්වන මිසක් මෝරච්ච මනසකටවත් උදේකලාව අගය කරන මනසකටවත් ඒ පැත්ත ගැන ප්‍රසිද්ධියේ එහෙම නැත්නම් ජනප්‍රිය බුද්ධ ආගමේ නැහැ. ඉතින් ඒක මට හොඳට මතකයි. ගිහි කාලේ මම සම්බන්ධ වෙච්ච වෙලාවක ඒ බෝගඩ ප්‍රේමරත් මහත්තයා එතකොට අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ සභාපති වශයෙන් ඉඳලා දේශනාවක් කරා පිටටින් ආපු විශ්වවිද්‍යාලයකට ඊටසල කිව්වා ඔයගොල්ලෝ දකින්නේ ලංකාවට ඇවිල්ලා ජනප්‍රිය බුද්ධ ආගම. ඒක 99%ක්ම ලෝක ලංකාවේ තියෙන්නේ. නමුත් ඒකෙන් බුද්ධ ධර්ම නියෝජනය වෙන්නේ නැහැ. මම කරකිලා වැටුණා මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් මට හරියට හොයන්න සිද්ධ වුණා මොකද්ද බුදු දානසික පන්නේ මොකද්ද බුද්ධ ජනප්‍රිය බුද්ධ ධර්ම කියන්නේ. එතකොට මම ඉදිච්ච කේල් ගෙඩියක ලෙල්ල මදෙන් ගලවන වගේ බුද්ධ ආගමයි බුද්ධ ධර්මය වෙන් කර දැලීම ගවේෂණයක් කරලා. ආගම පැත්ත සහ ධර්මයේ පැත්ත තාම තියෙනවා විශාල කොටස් ඒක හෙලි කර දක්වන්න හැබැයි ඒක ජීවිත තර්ජනයක් එහෙම නැත්නම් අභියෝගයක් ඇතුළතින් එන අභියෝගයක් ඒක නිසා ඒක ප්‍රසිද්ධ කරන්න නරකයි අපි මේ වගේ පුංචි පිළිසකට වෙච්ච අපි සාකච්ඡා කර ගන්නවා එහෙම නැත්නම් ප්‍රසිද්ධ කරන්න යන්න දෙන්න හොඳ නැහැ ඒක මොකද ඒක එච්චර ජනප්‍රිය වාදයක් නෙවෙයි ඉතින් ඒකට 40 පොලක මේ සූත්‍රයේ 39 පොලක මේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියන වචනය සරුවඥ ශ්‍රීමුක දේශනා වෙනවා තමන්ගේ ආකල්ප සම්පත්තිය තියෙන්න ඕනේ ඒකෝචරයි අදුතියෝ දෙවන්නේක් නැහැ තණ්හා දුතියෝ පුරිසෝ දීගමද්ධාන සංසාරම් මේ සංසාරේ දිගටම අපි තෘෂ්ණාව දෙවන්නේක් කරගෙනයි සරිසරලා තියෙන්නේ ඒ තාක්කල් අපි අපායগামী ඒ තාක්කල් අපි මාර්ගපාක්ෂිකයි ඒ තාක් අපි කෙලෙස් අදුතිය ගතිය ඒකචර ගතිය කියලා කියන්නේ ඒක ඝන සෙලක් වගේ ශිකරයක් වගේ බෙදිච්ච නැති දෙයක් ඒ අයට එහෙම කෙනෙකුට විතරයි මධ්‍ය ප්‍රතිපදාව පේන්නේ ආර්ය අෂ්ටාංගික තේරෙන්නේ ඒක නිසා අපි දෙවන්නේක් සහාය කරගෙන ඉන්නා තාකල් මායя අපිත් එක්ක ඉන්නවා. නිකන් සාමාන්‍ය ජනප්‍රිය කියලා සංවිධාන කියන්නේ සියලුම මාර්ග පාක්ෂික දේවල්. නමුත් අපිට අද සංවිධානය නැතුව ජීවත් වෙන්න බැරි බවට දේශපාලනඥයෝ අපේ ඔළුව නරක කරලා ඉවරයි. ආර්ථික විද්‍යාඥයෝ ඔළුව නරක කරලා ඉවරයි. සමාජ විශේෂත්ව ඔළුව නරක කරලා ඉවරයි. අපි ඒ තකට ඉරුකම දරු પરම්පරාවට දෙනවා. ඉතින් අර කැලේකට ඉල බහන කරන අපට සමහර විටක ඊට වෙනස් යන හිතවිල්ලක් එක දිගට પરම්පරාවකට පාතයි පුළුවන්. තියෙනවා. ගමක නම්, නගරක නම්, ගෙදරක නම් කොහොමඩක්වත් බෑ. ඒක එතකොට පවුල කඩා ඉරවන සමාජ බන්ධන නැති කරන නිවන් තන්නේ පුත්තිලිකවණ යන දකින එහෙම නැත්නම් සුඛිතෝ කියලා කියන්නේ ඒකට ආත්මාර්ථකාමී නිවන් දක්න ක්‍රමයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ කියන කාරණා තමන් කරන භාවනාවත් එක්ක ගලපනවා මිස තව කවුරුත් පහත් කළ සලකන්තෝ සංවිධාන පහත් කළ සලකන්තෝ බෞද්ධ බෞද්ධ වේදයක් ඇති කරගන්න ගන්න නැතුව තමන්ගේ సంతානයේ තමා වශයෙන් කොච්චරක් අගය කරනවද අගය කරන තරම් පිටකොන්දක් තියනවද වීරත්වයක් තියනවද වීර්යයක් තියනවද කියන බලන්න අපි සාකච්ඡා කරන්නේ. ඉතින් ඒක නිසා මේක අටුවාවට මම අවධානය යොමු කරනවා. නමුත් ඒක සම්ප්‍රදායනුකූලව පශේ බුදුරජාණන් වහන්සේ නමක් අවබෝධය ලබාගෙන මේ ගාථාව දේශනා කළා තියෙනවා තමන් වහන්සේගේ අපදානීය චර්යාව ජීවන චරිතය විස්තර කරන්නේ. ඒක කියලා තියෙන්නේ බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් ඉස්සර ඉඳලා තියෙනවා ගාථාවේ තියෙන පදයකට අරගෙන විභූෂණ බ්‍රහ්මදත්ත කියලායි ඒ රජුරවන්ට නම කියලා තියෙනවා. ඉතින් මේ රජුරෝ උදේ පාන්දර නැගිටපුවාම දාන ටික හීලට වළඳලා හැන්ද දවල් දානෙට එනකම්ම මේ ශරීරය අලංකාර කරගන්නවා සාටක පළඳිනවා මුණ ලස්සන කරගන්නවා කණ්ණාඩියක් ඉස්සරහ ඉඳගෙන ලස්සන කරනවා කාලවට්ටම් කරනවා අලංකරණය කරනවා ඊට පස්සේ දවල් දානේ කැම ගතට පස්සේ හැන්දෑ වරුවමත් රාත්‍රියේ බහුවෙන්ද උදේ වෙනකනොත් තමන් ප්‍රමාණය විශාල කණ්ණාඩියක් ඉස්සරහින් තියාගෙන තමන්ගේ ඉරියව් කොහොමද විභූෂණ අංගපසංග කොහොමද හැසිරෙන හැටි hina වෙන හැටි ඔක්කොම අලංකරණය පිණිස ගත කරනවා. ඉතින් මෙහෙම අවුරුදු ගාණක් නිදලා තියෙන රජ කෙනෙක් කියන්නේ ඔච්චරයි. රජු කියන්නේ කාමයට රජු. ඉතින් මේ රජුරෝ මේක තමයි કોઈ රජුරෝත් කරන්නේ. ඉතින් එහෙම කරගෙන ඉන්නකොට අවුරුදු ගාණක් යනකොට මෙයාට තේරලා තියෙනවා මම මේ කාමයට පහඳිනවා මිසක් ආ කිසියම් වග විභාගයක් රාජ්‍ය විමසීමක් කාගවත් සුභ සිද්ධියක් මොකුත් නැහැ සියලුම අයබදු සියලුම කාලය සියලුම රාජසේවකයන් ගත කරන්නේ තමන්ගේ විභූෂණය සඳහා කියලා මේකට ලොකු කලකිරිල්ලක් ඇවිලා රාජකම අතහැරලා දිවිඹුමට බහැලා ගිහිල්ලා පැවිදි වෙලා මේ මිනිස්සේ දවසකට තමන්ගේ සිරුර අලංකාර කිරීම සඳහා අනුන්ට සෝබනේ පෑම සඳහා කොච්චරක් ගත කරනවද කියන මේ කාරණාව. මේකම විපස්සනා කරනකොට රහත් මේ පසේ බුදු වෙලා තියෙනවා. ඊට පස්සේ පසේ බුදු වුණාට පස්සේ ඒ තමන්ට අපදානයට මුල් වෙච්ච මේ චර්යාව ධාතපද හතරකට නම් උපේක තමයි කිද්දා රසින් කාම සුඛංච ලෝකේ මේ ලෝකයේ සම්පූර්ණ මන්ද දශකයට පස්සේ අපිට තියෙන ක්‍රීඩා දශකය. ඒක අවුරුදු 11 ඉඳලා 19 දක්වා ක්‍රීඩා දශකය කියලා කියනවා. ඊගාවට එනවා 19 ඉඳලා 29 දක්වා වර්ණ දශකයේ සෝබනි. දිගටම ඉතින් මේ අලංකාරය කිරීම. ඊට පස්සේ බල දශකයට එනවා. ඊට පස්සේ ඔක්කොටම අයියා වෙලා මේ එතකොට සාමාන්‍යයෙන් කියන්නේ වනස්පති කියන නම තමන්ගේ ගෑනින්දත් තමන්ටත් ගෑණි ගැම්මට දාතරයි තමන් ගැම්මට දාතරයි අන්ධහර පාගෙන මමයි හම්බ කරන්නේ මමයි ගෙදර ලොක පුළුවන් නම් කාපල බැරි නම් කාපල කියලා දරුවන්ටත් අනසක පතුරු ආගෙන ඉන්න වනස්පති යුගය එනවා. ඊට පස්සේ තමයි ප්‍රඥා දසකයට වැඩේ. ප්‍රඥා දසකයට එනකොට තේරෙනවා මේ කොමුණ නැටුම් කෙලි කවර දිනාදා දැන් තමන්ගේ ඉන්ද්‍රයන් නරක වෙන්න පටන් ගන්නවා. 40 පැන වෙලා ඉඳලා ඇත්තදීම ඉතින් 40 සම්දි කියලා පටන් ගන්නවා. එතකොට තමයි ඥාන දසකේ එන්නේ. සමහරුන් නම් කවදාකවත් ඉන්නේ නැහැ ඒක. පොතේ තිබුණාට. ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවා. එතනින් මෙතෙන් පණි දෙන්න ගන්නවා, රැවුල් දෙන්න ගන්නවා. හැමරැලි වැටෙනවා, දත් වැටෙනවා. මේ ඔක්කොම තියදී අර ගෙනාවු ගැම්මට පුළුවන් තරම් ශෝබනේ දානවා. ඉතින් 60 වුණාට පස්සේ හාන දශකයට වැටෙනවා. ඔන්න පන්සල් යනවා, භාවනා කරනවා, විපස්සනා හොයනවා. පන්සලේ ප්‍රධාන දායකයා වෙන ඉතින් පටන් අර ගන්නවා. ඉතින් වෙන බයිලාව. ඊට පස්සේ එතන ඉඳලා ආයේ අර මන්ද දශකයේ වගේ ඒ ලෝකේ දන ගන්න පටන් ගන්නවා. 70 වෙනකොට හැරමිටියක් අතර ගන්නවා 80 වෙනකොට ඉස්සරහට නැමෙනවා අනුව වෙනකොට මෝමුහ අංජබජල් දැන් කියන ලෙඩේ හැටියට මේ මතකේ නැති වෙනවා බිවුලන රෝගේ එනවා මට මතක නැහැ හොඳ ලස්සන රෝග දෙකක් තියෙනවා පිටලෝ පිටරට ලොකුලයි පිටරට කට්ටියට පාකින්සන් දෙනවා තව තව රෝග දෙක තුනක් තියෙනවා ඉතින් අනිවාර්යයෙන්ම නාගිටිකේතන ඊට පස්සේ සයන දශකේ ආයෙත් කක්කාවේ වැටෙනවා ඉතින් මේ කාලේ පුරාවට තියෙන මේ ශෝබනේ ওই දශක දශකයේ කියලා අපේ විසුද්ධි මාර්ගයේ තියෙන කතාවක් ඔය ඉස්සර බංගල් වලක ඇඳලා තිබුණා. ඒක මේ ක්‍රීඩාව පිණිසයි ඊට පස්සේ කාම සුඛය සඳහා. නාකිය හැට බිරුණත් කාම සුඛය ඉවරයක් වෙනවා. නාකිය විශේෂ ගැටත් උසේ. ඉතින් මේකම තමයි සෙල්ලම තියෙන්නේ. ඊගෙදරක ඉඳ ගියාම තරඟකාරී විදියට මේ කටයුතු කරනවා කිද්දාර්ථින් කාම සුඛංච ලෝකේ. මට බේන්නේ මේක තන්නේ කර ආහාර ක්‍රමයක් එක්ක තියෙන ප්‍රශ්නයක්. සර්වචනසේ නිසා පිටක් පිටක් පාරඳන වෙලාවෙ කියනවා නේව දවාය නමදාය නමණ්ඩනාය න විභූෂණාය යාව දේව විමස කායස තීත්‍යාය ආපනාය විහිසෝ කරතියා බ්‍රහ්මචර්යානුග්‍රහය කියලා පිටක් බත් පිටක් කටේ කියන්නේ. මේක ක්‍රීඩා පිණිස නෙවෙයි, ජවයේ පිණිස නෙවෙයි, මදේ පිණිස නෙවෙයි, අලංකාරයේ පිණිස නෙවෙයි. බ්‍රහ්මචර්යානුග්‍රහයට තියෙන බඩගින්න නිවණ්ඩයි කැපත රෝගී කියලා අලුතෙන් රෝග ඇති නොකර ගන්නයි. අද තියෙන භෝජන සංග්‍රහ දිහා බලන්න. දවස් තුන් වේලක් ඇවිල්ලනවා. රාත්‍රිකේම කැම තන්නේ ක්‍රම කාමභෝගී ඊටසේ කාම ක්‍රීඩාවල යෙදෙනවා. පාටි යනවා. විභූෂණ කරනවා. හැමදාම මේක තමයි කරන්නේ. ඉතින් හැදෙන තරුණ තරුණියෝ හැම වෙලාවෙම බලනවා අද මේ පාටි ඊගාදස මේ පාටිය ඒකෙන් මේකෙන් ගියාට පස්සේ මේ කැම රටාවත් කාම භෝගයත් ඒක හොඳටම ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම දිනු වෙච්ච රටවල් වල රාජධානි වල අගනගරි. මේ රටවල් වල නීතියක් තියෙනවා ගෑනු ළමයි කවුරුත් 13 පහ වුණාට පස්සේ පාටියනේක වළක්වන්න දෙමව්පියන්ට අයිතියක් නැහැ. අවුරුදු 18 පෙන්නට පස්සේ පිරිමි කෙනෙකුට බොණ්ඩ ලයිසන් තියෙනවා. ඩ්‍රයිවිං ලයිසන්ස් එකකුත් තියෙනවා. ඉතින් ඒ නිසා බීලා ඩ්‍රයිවිං කරුවාට පස්සේ උමරලා යනවා. ඒක හොඳට තියෙනවා බල්ලෝ මැරලා ඉන්නා වගේ ආරයිනේ ගස්වල මල් එල්ලලා තියෙනවා. ඒ කියන්නේ ඒ ගහේ වැදිලා මැරලා. ඉතින් අම්මයි තාත්තා ඇවිල්ලා හැමදාම එතන වැඳ වැදින යම්මම තමයි මේ කාර් කරන් දීලා තියෙන්නේ. ඒ අම්මලා තාත්තා තමයි දරුවන්ට මේ දේ කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා කියලා තියෙනවා 13 පැන්න කෙල්ලෙක් ඉන්නවනම් එංගලන්තේ ඉන්න එපා. 18 පැන්න කොල්ලෙක් ඉන්නවනම් පිටරට ඉන්න එපා. ඉවරයි. ඊට පස්සේ අම්මට තාත්තට ආයේ හුස්ම ගන්න ඉඩක් නැහැ. ඊට පස්සේ කුඩු ගන්නවා. ඊට පස්සේ කෙල්ලෝ නම් බේරන්න පුළුවන් කොල්ලෙකුට බේරලා ඉන්නම බෑ. අද පාරට බැස්සොත් කෙල්ලෙන්ගෙන් කෙල්ලන්ගෙන් බේරලා ඉන්නම බෑ කොල්ලෙකුට. ඉතින් ඒ නිසා මේ එකට ජීවත් වෙන බල්ල බලල්ලු වගේ ඒ මෙහෙන්ගේ එකෙක් කියනවා රස්සාවක් නැතිකමට හමුදා විදලා ගියේ ආරක්ෂක සේවාවකට බැඳුනලු ගියා. ඊට පස්සේ යා කිව්නලු රාත්‍රී 10න් පස්සේ මේ ඒ ආයතන ආරක්ෂා කරන ආරක්ෂණ නිලධාරියෙකුට යා කියනවා රාත්‍රියේ වැඩ කරන ස්ටේෂන් තුරුවේ ස්ථාන බස් නැවතුම් පොළවල් වගේ තියෙන තැන්වල සීතල නිසා හොඳට කූඩු කරලා වීදුරු කූඩු ගහලා තියෙනවා. ඉතින් ඒව ඔක්කොම රෑ 10 වෙනකන් පස්සේ තරණ තරණයෙන් පිරෙනවා. හැම තැනම බීලා බෝතල් කටු, බියර් කෑන්, ගෑනු පිරිමි බීලා වැටිලා ඉන්නේ මේ බල්ල පාරයින බුදිනවා කියනවා. ඊට පස්සේ වාහන අස්ථානයේ පාක් කරපුවාම උස්සගෙන ට්‍රක් තියනා වගේ අරුන් ඔක්කොම එකතු කරලා ගිහලා නගරේ බල්ලෝ අල්ලගෙන යන්නේ අර නගර නව කවුන්සිලේ ඔක්කොම අරන් ගිහිල්ලා උන්ගේ තියෙන මොන හරි ලකුණක් බලලා උදේ අමර තාත්තට කෝල් එකක් දෙනවලු මේ පුතා බෙදරු ආවල් පුනරුත්ථාපන ශාලාවේ ඉන්නවා මෙන්න මෙච්චරක් රක්ෂණ සංස්ථාවෙන් ඉන්ෂුරන්ස් එකකින් කැපිලා තියෙනවා ඉතින් අම්මයි තාත්තා උදේ ඇවිල්ලා ආයෙත් අරුව ගිහිල්ලා කියලා නාවල කාලා වුණා හැන්දෑව වෙනකොට ආයෙත් අම්මට තාත්තට කතා කියනවා <clears throat> යනවා බොනවා ඒ පාරයින කොටට ඇඳගෙන බියර් එකක් අගා යන කෙල්ලෝ ඕනේ තරම් පාරිනවා කිසි බයක් නැතුව යන්න පුළුවන්. පිරිමියෙකුට යන්න බෑ පාරේ. ඒ තරම් භයානකයි. ඉතින් මේකට තමයි මේ ලංකාව ගෙනියන්න හදන්නේ අපිට. මේ බටහිර ක්‍රමයට අපි ජීුණු වෙන්න හදනවායි කියලා යටිතල පහසුකම් කියලා අනිවේදන කියලා දීගෙන අපිට පෙන්වලා දෙන දසවෘද්ධ සැලසුම් පස්වෘද්ධ සැලසුම් වල තියෙන්නේ අපි ඒ ඔය කියන සුර ලෝකෙට ගිහිලා අතාරන්න අතාරින්න කියලා. ගිහිල්ලා බැලුවට පස්සේ තමයි තේරෙන්නේ ඒව පිසාච പ്രേත ලෝක. කවදාකවත් ඉවරයක් නැහැ. ඉතාලිය වගේ රටක අවුරුදු 60 පැනපු අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට පේනවලු ඒ 60 අවුරුද්ද ඇතුළත ඒ රට විනාශ වෙච්ච හැටි. ඒක තමයි පාප්පන්ති ඉන්නේ. එක අවුරුදු 60ක් ඇතුළත අද මෙහෙම මොන දිහා බලන්න බෑ පුරුෂයෙක්වත් ස්ත්‍රියවට පාර බහලා යන්න බෑ. අතවර කරනවා. බලහත්කාරකම් කරනවා. ඒකේ බොහොම සුලභ සුලභ දෙයක්. ඉතින් ඒගොල්ල මෙහෙට ආවට පස්සේ අද අපේ සංචාරක ව්‍යාපාර ජීවුම් කිරීම තමයි විශාලම කර්මාන්තේ එක්කෙනෙකුටවත් බයලජ්ජාව නැහැ. ඉතින් නිකමට හිතන්න බුද්ධ ආගම හොයමින් මේක ධර්මද්වීපේ කියලා මේකයි මේ ආගම රකවරක් කියලා සාමාන්‍ය සුද්දෙක් ලංකාවට ඇවිල්ලා හික්කඩුවට ගියොත් මොකද වෙන්නේ කියලා බුද්ධ ආගම හොයන්නේ. මේ මිනිස්සු කියන දේවල් වලට උඩ යනවා. ඒ රටවල තියෙන මිනිස්සු මේ කාමයේ විකුණලා තල්ලි හම්බ කරන්න අර පිටේන සුද්දන්ට කියන කතා. ඒ කට්ටිය ඉන්නේ මේ ලංකාවේ ඔක්කොමලා rahat වෙලා කියලා හිතාගෙන. ඔක්කොමලා ධර්මදීපේ ඉන්නේ කියලා. මාලිගාවට ගිහිල්ලා එන ඇවිල්ලා බලනකොට සරෙප්පු දෙක නැතුව. මේ ලෝකේ තියෙන උත්තරම ස්ථානයි. ඇයි? මාලිගාව ෂූ පැලස් වලට යනවා අපේ කට්ටිය කියලා කැමති සරෙප්පු දෙයක් දාගෙන එනවා. තමන්ගේ එක එතන දාන. ඉතින් අර පිටරට සුද්දා මෙතෙන්ද ඇවිල්ලා බලනකොට මේ මාලිගාවට ළඟ දන්දා මාලිගාව තමයි ශරපු දෙයක් තියෙන්න බෑ. ඊටන් අපිට ජාත්‍යන්තර වශයෙන් පුදුම සම්මාන තියෙනවා. මේ ශ්‍රී ලංකාවට. මොකද අපි හයියෙන් කතා කරනවා අපි තමයි තේරවාදී අයිතිකාරෝ අපි තමයි ධර්මයේ දරන්නේ අපි ධර්මද්වීපේ ඊට පස්සේ අපි කුලව් පහ කරනවා. නමුත් අර පිටරටින් ලබනකොට පේනවා මේ සුද්ධ මේ ක්‍රීඩා ගතිය සහ කාම සුඛයට අපි ඇදගෙන ගිහිලා තියෙන හැටි මේ පසුගිය අවුරුදු 200. ඔන්නකොට තමයි විද්‍යා දිනුව කියලා කියන්නේ. ඔකට තමයි තාක්ෂණය කියන්නේ. ඔය ඉන්ජෙක්ෂන් එක ගැහුවට පස්සේ අහුවෙන්නේ නැති කෙනෙක් නැහැ. තාමත් අපේ දෙමාපියෝ කැමති දරුවන්ට විද්‍යාව උගන්වන්න. මම එහෙම අහුවෙච්ච දරුවෙක්. අපේ ගෙදර මම හිතන්නේ දෙවෙනියට වගේ විද්‍යා අධ්‍යාපනයට අහුනේ මම. ඉතින් අපිට ගෙදර ගියාම සලකන්නේ විද්‍යාඥයන්ට වගේ. අපේ ගෙදර ඉන්න ඔක්කොමලා කලා විෂය හදාගන්නවා. ඒගොල්ලෝ බෞද්ධ ශිෂ්ටාචාරය ඉගෙන ගන්නවා, සිංහල ඉගෙන ගන්නවා, බුද්ධ ධර්ම ගන්නවා. ඒක කලා විෂයක්. මෙයා විද්‍යාව ගන්නවා. මෙයා විද්‍යා පරිශන කරන්න කියලා. ඉතින් අපි මම ටිකී කිය හිටියා සියලු සංස්කාරයෝ නැසෙන සුළු කියන්නේ සියලු සයන්ස්කාරයෝ නැසෙන සුළු කියලා තමයි අපි කියලා අසල කියන්නේ. ඒ විද්‍යා අධ්‍යාපනය ලැබලා මෙන්න මේ සූත්‍රයේ ગાථා ටික කටපාඩම් කරනකම් අන්ධ භක්තිකව මම විද්‍යාව දිගේ ඉදිරියට ගියා මම ළඟ තිබුණා මොකද්ද තරහක ඉඳලා මේක දැක්කට පස්සේ තමයි තේරුනේ ඇක්චුලි මොකද්ද තියෙන අපිට මේ ගුණාට අඳපු ගතිය අපි ළඟ සංස්කෘතික ගති තියේදී අපි ගුණාට අඳන අන්දන්නම කීඩා රතිය සහ කාම සුඛය අපිට තිබුණා සිංහල ක්‍රීඩා අපිට තිබුණා බෞද්ධ සංස්කෘතික කටයුතු ඒවා සම්පූර්ණයෙන්ම වෙනවා අද තියෙන ටික කොහෙන් අපි ඔළුවට ආවද කියලා දන්නේ ඊට පස්සේ අපි කියනවා භාවනා කරන්න ඉඳගත්තාම ඔළුවට හිත විලිනවනේ එක තැනක ඉඳගෙන ඉන්න බෑනේ මේ හිත අවුල් වෙනවානේ කොහොමද මේක නතර කරන්න හදනවා gedara ගී ගමන් පටන් ගන්න ක්‍රීඩා රතිය සහ කාම සුඛේ ඉතින් මේ දෙක කාමච්ඡන්දේ සහ ඒකාග්‍රතාවයේ කියන චෛසික දෙක කාමච්ඡන්දේ තියෙන තාක්කල් ඒකාග්‍රතාව වෙනවා ඒකාග්‍රතාවේ තියෙන තාක්කල් කාමච්ඡන්දේ නැහැ ඒක නිසා කාමච්ඡන්දේ කියන නීවරණයට ලැබෙන ඒක නැති වෙලා ලැබෙන ධානාංග චෛතසිකේ තමයි ඒකාග්‍රතාව. ඒ නිසා එක අරමුණක හිත පවත්තන තාක්කල් කාමච්ඡන්දේ නැහැ, ක්‍රීඩා රතිය නැහැ, කාමසුඛේ නැහැ. ඒ නිසා කූඩල කොට උඩ තිබ්බා වගේ හිත අරමුණකට ගිය ගමන් අර වෙහෙස කර දරත ගතිය, දැවිලි තැවිලි ගතියක් එනවා. මේ ඌරෙක් හොඳට පිරිසුදු කරලා බිම්මක තිබ්බට පස්සේ ඌට ඉන්න බෑ. ඒකට ඉන්න ඕනේ මඩ ගොඩක. ඌරට ඉන්න බෑ. ඌර ඇති කරන මිනිස්සු බැලුවා ටික කාලයක් කරලා ඌරට මේ වගේ පියන් අඩොල්ලා හොඳ ලස්සන තියෙන කොටුවක දැම්මොත් ඌට රත් වුණ තාවේ කියලා ලඩක් හැදෙනවා. මොන ඉන්ජෙක්ෂන් දුන්නත් හරියන්නේ බක්කියක් අදලා පස් ටිකක් දාලා දීපු ගමන් බස් වල දෙසරත් තුන බස් පස් දාලා ගහනකොට රත් වුණතාවේ නැති වෙනවා අර පස් වල තියෙන කුණු ටික උතෝනේ උගේ ශරීරේ පවතින. ආන්නේ වගේ තමයි මේ කොහේ යනවද මොනවා කරනවද කියන කාරණාවේ જાතියක් වශයෙන් සමිතියක් වශයෙන් පොදු වශයෙන් ගත්තා. පෞද්ගලික ගතත් අපි එක්කෙනෙකුටවත් සුද්ධවන්තෙක් කියලා කතා කරන්න ඉඩක් නැහැ. ඉතින් නමුත් මේ කතා කරන්නේ අපු අවුරුදු 2600 පරණ කතාවක් නේ. ධර්මදත්ත රජුලොත් ওই සෙල්ලම තමයි කරලා තියෙන්නේ. උදේ ඉඳලා හැන්දෑව වෙනකම් විභූෂණ පාන. මම ප්‍රයිවට් කම්පැනි එකක පද්ගල ආයතනක රසාවක් කරේ. ඉතින් හිටපු ලොක්ක සිංග්ලිෂ් එක්කනේ. ඉංග්‍රීසි ආක්‍රමණයට සිංහල ඉගෙන ගත්ත මිනිසෙක්. ඉතින් එයා කියනවා එයාගේ එයා කියන්නේ මොනවාද මතක නැහැ නමක් කියන රාජ්‍ය නායකයාට කියන්නේ ලොක්කගේ. එයාගේ මාමා වෙන කෙනෙක් තමයි රාජ්‍ය නායකයා. ඉතින් රාජ්‍ය නායකයා මෙයාට කිව්වලු ඉන්නේ කියලා උත්සවයක් තියෙනවා කියලා මේ විභූෂණ සම්මාන පූජා කරන උත්සවයක්. ඒක ලොක්ක අහනවලු මෙයාගේ විභූෂණ කියන්නේ මොකක්ද කියලා. මෙයා කොයි මන්නේ දන්නේ නැහැ ලොක්කෝ කියලා. ඉතින් මයින් ඇවිල්ලා උඹවත් දන්නවද මේ විභූෂණ කියන්නේ මොකක්ද? මම මන් දන්නේ නැහැ. ඉතින් අපේ රාජ්‍ය නායකයන්ට රාජ්‍ය නායකෝ ගිහිල්ලා ශිල්පීන්ට දක්ෂින්ද මේ විභූෂණ සම්මාන දෙනවා. විභූෂණ සම්මාන කියන්නේ කිලින්ම අපායට પાස්පෝර්ට්. මේක කියලා තියෙනවා විභූෂණඨාන විරතෝ සත්‍යවාදී. මේ මවාපාන දේවල් සෝබන මේකෙන් අයින් වෙලා ඇති හැටියට අපි දේශීය ක්‍රමයට ජීවත් වෙනවා. ඉතින් රජයේ විසින් මේ විදිහට විභූෂණ දෙන්න පටන් ගත්තාම එක එක ශිල්පේ ඔක්කොමලා බලන්නේ රජයේ සාහේප් කරගෙන තාම කොහොම හරි විභූෂණ සම්මානයක් ලබනවා. බුදුචානන්තයට බණකොට වෙන්නේ හෙළු වැල්ලෙන් ඉන්නේ. හෙළුවෙන් ඉන්නේ. ඉතින් එහෙම සමාජයක ඉන්නකොට අපි කොහොමද මෙවැනි ගාථාව ප්‍රසිද්ධ රේඩියෝ එකෙන් බණක් කිව්වොත් කොහොමද? මේ වගේ යාළුවල හතරමං හන්දික බණක් කිව්වොත් එහෙම කොහොමද? බෙල්ල ගලවලා අතට දෙයි. පුළුවන් නම් දෙන දෙයක් කාලා ඉඳ ආනඳුරනේ මේ අනම්මනම් කතා කරන් දෙන්න එපා. මේක අපේ රාජ්‍යය කියලා. ඒක නිසා වෙන්න ඇති ඕස්ට්‍රේලියානු හාමුදුරුවෝ මට කිව්වේ මෙන්න මේ ටික කටපාඩම් කරපන්. කටපාඩම් කරලා මේ අපි මේ දියුණු වෙනවයි කියලා පොහොසත් වෙනවයි කියලා සමාජයේ ඉදිරියට යනවයි කියලා પરම්පරාවක් අපේ සුවාදරුමුත් යන ගහන ගෝල බාලුත් යන ගහන කොහෙද යන්නේ මේක දිහා සරුවත් යන අංශ කොහොමද දැක්කේ යවසනාක්ට ඒක සුළුතරයක් වෙන පස්සේ බුදුරජාණන් වහන්සේට හේතු කරාට මට නම් හිතෙන්නේ නැහැ එහෙම මේක හැම මේ ශ්‍රාවක බෝධින්නාංශ බෝධින්න බෝධිසත්ත්වයන් වහන්සේ නමකට පසේ බෝධිසත්ත්වයන් වහන්සේ නමකට සම්මා සම්බෝධසත්ත්වයන් වහන්සේ ඔක්කොටම ගලපෙනවා. ඒ නිසා අපි කල්පනා කරලා බලන්න යම් වෙලාවක අපි කිද්දාරති කාමසුඛං කියන නැත්නම් කාම කාම ඡන්දේ කියලා අපි කියන්නේ. ඉතින් මේක තව ලස්සන වචන දෙකකින් අපේ සාමාන්‍ය බුද්ධාගමේ සඳහන් වෙනවා වස්තුකාම ක්ලේශකාම කියලා. වස්තුකාම කියලා කියන්නේ දුවා දරුවන් රත්තරන් මිනිමුතු හරකබාන නිශ්චල චංචල දේපල. ඉතින් දැන් අපි මේ අරණියට ආව නිස්සනට ආවයි කියලා කියන්නේ ඒ ගණයා කෙරෙන් කුලයා කෙරෙන් බෙන් වෙලා වස්තුකාමයෙන් ඈත් වුණා. ඉතින් විශේෂයෙන්ම ගිහියත් දන්නවා ඒ වගේ වස්තුකාමෙන් ඈත් වීමට කොච්චර ව්‍යාපාර කරන්න ඕනද ඒකට කියන්නේ අබිනිෂ්ක්‍මණය කියලා නිෂ්ක්‍මණය නෙවෙයි අති අබිනිෂ්ක්‍මණයක් මේකෙන් අපිට කරන්න පුළුවන් වෙන්නේ වස්තුකාමෙන් වෙනවීම පමණයි මේ වස්තුකාමෙන් වෙන් වුණාට අපි ඇවිල්ලා ආසනයක වාඩි වෙලා හොඳට අංගපසංග සකස් කරගෙන සම්බර වෙලා සහැල්ලු කරන ඇත්තක වහපු ගමන් වස්තුකාමයේ ප්‍රමාණයට කෙලෙසකාම මතුවේ මේ කෙලෙසකාම වල තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ කෙලෙසකාමේ තියෙන තාක් අරමුණක හිත තියන්න බෑ. ඒව නානා අරමුණ વિશે දුවන. අරමුණු රස විඳ විඳ දුවන එක ක්ලේශකාමී. ක්ලේශකාමී තමයි කාම ඡන්දේ කියන්නේ. ඒකේ ප්‍රතිනිධිය ඒකට තියෙන ભેද තමයි ඒකෝදි භාවයේ ඒකාග්‍ර භාවයේ කියන්නේ. ඒ නිසා අච්චර වස්තුකාමයක් අතහැරලා ඇවිල්ලා සුදු ඇඳගෙන සිල් සමාදන් වෙලා බාපණයක් දාගෙන තවත් සිල්ලුතුන් මැද ඉඳගෙන භාවනා ශාලාවක ඉඳගෙන අරණ්‍ය වාසී වුණත් ක්ලේශකාමයන්ගේ බැටදීම පාරදීම් බලනකොට පේනවා මෙවැනි හටනක් අයහති කියනවා මේ අරණ්‍යයට ඇවිල්ලා කරනකොට මෙමනම් මරණ චිත්තක්ෂණේ මේ ක්ලේශකාම කොච්චරක් අපේ හිත පැහැරගන්නේ කොච්චරක් අපිට මේ වගේ වෙලාවක මේ මේ මධ්‍යස්ථවාදී කෙලෙස් නැති මධ්‍යස්ථ අරමුණක හිත තියාන පුළුවන් වෙන්නේ ඒ නිසා මේ වගේ භාවනා මධ්‍යස්ථානට ආවිලා භාවනා කරන ගමන් මේ ක්ලේශකාම Tamanට බැට දෙන හැටි දැකීම ලොකුම ලොකු ජයග්‍රහණයක්. මොකද අනිවාර්යෙන් වයසට යනකොට ඕක වැඩි වෙනවා. ලෙඩ වෙනකොට බයටත් එක්ක වැඩි වෙනවා. මරණ මොහොතේදී උප්පරිම අවස්ථාවට එනවා. ඒක නිසා මේ ක්ලේශකාමයන් දැන ගැනීම වැරද්දක් නෙවෙයි ප්‍රීතියට කාරණාවක්, ප්‍රමෝදයට කාරණාවක්, පැහැදිය යුත්තක්, බැසගත යුත්තක්, පිහිටා සිටිය යුත්තක් මේක අපේක්ෂා කළ යුත්තක්. වස්තුකාම අයින් කරපු තරමට ක්ලේශකාම වෙන්නේ. මේක සර්වඥාන්තු උපමාවට පෙන්වන්නේ වන මුඛයක් තුවාලයක් සුද්ධකරනද බෙහෙත් දාන්න සුද්ධ කරපු ගාන රිදෙනවා වැඩි. එහෙම නැත්නම් කියන්න පුළුවන් සිංහල ක්‍රමයට පළවෙනි කසාය බීපු ගමන් රෝග ලක්ෂණ ඇවිස්සෙනවා. ඉතින් අපි කසාය මාරු කරුවොත්, වේදා මාරු කරුවොත්, වෙනදානකට ගියොත් ආයසරයක් දෙනවා කසාය පළවෙනි එක ලෙඩේ අල්ලගන්න එතකොට රෝග ලක්ෂණ වැඩි වෙනවා මේ වේදා ලෙඩා හිතනවා මේ වේදාම් තේරෙන්නේ නැති කෙනෙක් මේ ලෙඩි සනීප කරන්නේ මෙයා වැඩි කරනවා කියලා එකන එකන වැඩි කර යන්න යන්න හදන මිනිහා අත්ෙන් අතට පයින් කරලා තෙමිලා නැහිනවා වගේ අයි එක දේ කරන ගියා නම් දෙවෙනි කසහයක සනීප වෙනවා ඒ නිසා ගිහි ගිය අත්හැරපු ගමන් විශේෂම ගිහියන්ද පුදුමාකාර කෙලෙස් ඇවිස්සලා කරනවා ඒ කෙලෙස් ඇවිස්සුනාට පස්සේ හරි අසරණ වෙනවා ගුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ යෝගාවචරය දෙලොක්ම දෙහිල වෙනවා කියලා. අර පැත්තෙන් වස්තුකාමයේ අදිනවා. මැද ඉඳන් ක්ලේශකාමයේ වද දෙනවා. ඉස්සරහට පේන නිවන පේන තේ කාලක නැහැ. ඒකටයි මේ යන්න හදන්නේ සාංකා විශයක් නැහැ. ඉතින් අර මැද ඉන්න මිනිස්සයා ඒ ඒ කරන දරණ දැරිල්ල ඉවසන ඉවසිල්ල ඒක පන්නපු කෙනා විතරයි දන්නේ. අපේ ලොකු සාංශය ලියලා තිනවා අද ලංකාවේ ඒ මේසා සටනක් කරන මේ යෝගාවචරයට භාවනා පිස්ස භාවනා පිස්සහා කියලා ඉසුළු ඉසුළු කරනවා කියන්නේ. උසුළු ඉසුළු කරනවා ඒ මිනිස්යාගේ මේ සටනට සාමාන්‍ය ජනයා කෙලපිරිච්ච padikkamakට තරම්වත් සලකන්නේ මේ ලියන 1949 50යි අවුරුද්දේ. භාවනා කරන්න යනවයි කියලා කියන්නේ ඊළඟන කරන පරිප්පුවක්. දෙලොක් අතර හේතු වෙනවා. මොකද ක්ලේශ කාමයේ වස්තු කාමයට මේකට ආපු ගමන් ওই බලාපොරොත්තු වෙන ධ්‍යාන බලාපොරොත්තු වෙන පරියංගේ සක්ම කරගන්නත් නෑ. gedara තියෙනවත් මතක් වෙන නිසා මේ ක්ලේශකාම කියන එක සංසාර ගමනේ කන්නා ආසා ක්ලේශ මාර සේනම. මේක දැකගෙන මේ වැඩේ කරන මිනිහට වඳින්න වටිනවා කියලා මම කියනවා ඒ නිසා. මේක දැනගෙන ක්ලේශකාමත් එක්කයි මම මේ හටන් කරන්නේ වස්තුකම වැඩියෙන් හම්බ කරපු එකට වැඩියෙන් කරදරයි. <clears throat> මොනවද උගේ ඔළුව තියෙන නිතරම මේ හම්බ කරපු වස්තුත් එක්කනේ මේක වේයෝකයිද මීයෝකයිද කරපොත්තෝකයිද ඉතින් අතහැරලා ආපුවාම තව බයයි ඇත්තටම මීයෝ ලෑස්ති වෙලාම ඉන්නවා ඒක කරපොත්තත් ලෑස්තිලා එන දවස් දෙක පැනපු ගමන් මම ගිහිලා එනකොට මේකේ තියෙන ඔක්කොම වේයෝකයි ආයේ මුලක ඉඳලා සුද්ධ ගායි මේකද ගොඩාක් බඩුනේ කරපොත්ත මීයෝ ඉතින් එහෙ ඉඳලා සැලසුම් කරන්න ඕනේ මේ කරපොත්තක් දැම්ම කර කරන්න ඕනේ ඒක ග්‍රැමක්ෂුම මැල තියන් ගහන්න ඕනේ වේ වෙනවනම් වේ දැලු කඩන්න ඕනේ කූඹින් එනකොට බේත් කරන්න ඕනේ මේක ආපත්‍යයක්ද කාටලි කියලා කව පව් කොන්දරස්සේ කාටාර දෙනවා නම් මම අයින් කරනවාද මේ දායක පූජා කරපු වස්තු ඉතින් කාලා වරෙන්කෝ දායකයෝ ඇවිල්ලා වකුඩ දෙක අල්ල අනේ බුදුහාඳුර කියලා පිළිගන්නලා තියලා යනවා උන්දලාතෝ දර ගෙදර යයි මේව රකින්න ගියාම හෙන්න ගහන අපරාධයක් තියෙනවා විසිකරන්නත් බෑ. ඉතින් තමන්ම හම්බ කරගෙන රස කොහොමද තියෙන්නේ කියලා එකයි. ඊට පස්සේ ඒක අතහැරලා ගෙදර ආවට පස්සේ මේක ගෑණිට රකින්න පුළුවන්ද, දරුවන්ට රකින්න පුළුවන්ද, යනකම් ඒවා වේලලා අවුලලා කවුරු කරයිද කියලා. හිත ඇතුලේ මේ තියෙන ක්ලේශකාම නිසා හම්බ කරපු තරමක් හම්බ කරලා තියෙන දුක්. මේ මේ දෘෂ්ටිකෝණයෙන් බලනකොට. ඉතින් මේකේ රජ වෙනවා කියුවට පස්සේ රජු ගන්න ඕන තරම් දැසිදසුන් ඉන්නවා. ඉතින් ඕන තරම් අලංකාර කරන්න පුළුවන්, ඕන තරම් කෙලෙස කරන්න පුළුවන්. ඕනතරම් කාම සංඥා කාම මේක ඉන්න පුළුවන්. අන්තිමට රජුරවන්න තේරෙන මේක අමු හිස්. ගණ්ඩ දෙයක් නැහැ මේ කොච්චර රෝගණ දාගෙන හිටියත් ඒක මා හිස් කියන බව තේරෙනවා නම් ඒක පල්ලෙහා ඉන්න මිනිස්සෙන්ද බුදු දනන්සේ සඳහන් කරලා තියෙනවා තමන්ගේ ඇඹේනිය හැට පිරලා හොට බිම ඇවිලා වැලි වැටිලා හිටියත් තමන් ඉන්න ගේ පැල්කොටේ කපුටෙක් මේ පැත්තෙන් ඇවිල්ලා එහා පැත්තේ යන්න පුළුවන් තරම් පැලලීරිලා දිරලා තිබුණා. හම්බ කරන ඛණ්ඩ භාගයට වෙච්ච කැවිච් ගෙවිච්ච දෑකැත්තක් මිස වෙන මොනවා ගේ තුල ආවුසක් නැති වුණත් එදාට ඛණ්ඩ ලබු කට්ටක දෙන මුංගට පතක් කර වෙන මොනවාක්වත් නැතිනම් ඒ මනුස්සයා හිත උදී ආයෙත් මේ දුක විඳින කල්පනා කරන මිසක්කා වරුවකටවත් ගිහි ගිය අතරින්ට ආරම්භේණි අතරින්ට බෑ කියලා කියනවා. අර මේ පැත්තෙන් ඇවිල්ලා මේ පැත්තෙන් කපුට යන මේ ගේ අතාරින්න බෑයි කියලා කියනවා. අර හම්බ කරන කෙනා ජීවිත දෑකැත්ත කෑල්ල අතාරින්න බෑ කියලා කියනවා. මිය මුං ඇට නැති ලබු කට්ට අතාරින්න බෑ කියලා ඉතින් යමක් කමක් කරලා තියෙන කුමර කුමරි වයස කෙනෙක් අතාරිනවයි කිව්වහම කෙල්ලමක්. නමුත් අතහැරියට පස්සේ මොකද වෙන්නේ? ක්ලේශකාමේ වද දෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට තේරෙනවා මේකට උත්තරයක් තියෙනවා. මොකද්ද උත්තරේ? මේ වර්තමානයේ හිත තියාගෙන ඉන්නවනේ අපි කාම ක්‍රීඩා රතියට උත්තර දීලා තියෙනවා. ක්ලේශ කාමයට උත්තර දීලා තියෙනවා. කාම සුඛයට උත්තර දීලා තියෙනවා. නමුත් බැරිකම තේරෙන්නේ වර්තමාන මොහොතේ හිත තියන්න බැහැ. ජීවිතාවට මේ විෂය බහුලව සාකච්ඡා කරන්න. ඒ මොකද හේතුව මේ පරිසරයේ වගේ ඉන්න එකෙක් හිඟන්නවත් අතපල්ලි වැඩි කට්ටියවත් නෙවෙයි. යම් කිසි මට්ටමකට සමාජ මට්ටමේ මධ්‍යම ප්‍රමාණය ඉක්මවපු අය. ඔක්කොම රජ වෙලා නැහැ. නමුත් මධ්‍යම පන්ති නිසා බටහිර ලෝකයේ සුද්ධෙක් කතා කරලා තියෙනවා සර්වඥ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් මැද පන්ති ආයත විතරයි කියලා. ඉහළ පන්ති ආයත මිනිසුත් අතර ඉඳගෙන මෙහෙම බණ අහන්න බෑ. ඒකේ පොළොවේ ඇවිදින්න බෑ අරසාව ඕනේ මොකද මිනිස්සු මරන්නේ. ඊටාම දුප්පත් මිනිසාට මේ වගේ පැයක් හොයාගන්න බෑ. හම්බ කරලා ගන්න බෑ. මැද පන්ති ආයත පුළුවන් ඒ නිසා මධ්‍යම පන්තික උප්පත්ති ලැබපු අපි ඇති හරි වාසනාවන්තයි ඒත් එක එක්ක සන්තෝෂෙන්නේ නැහැ. ඔක්කොම හිතනවා කවද තමන් රජ වෙන්නේ. කවද අපේ පැලැන්තිය ඉහළට යන්නේ. ඉතින් මේ පොරකෑම නිසා දිගටම මේ කාම විභූෂණ අලංකරණ වැඩවල තමයි අපි ගත කරන්නේ. ඒ නිසා හොඳට පැත්තකට කල්පනා කරලා බැලුවොත් මේ ආධ්‍යාත්මික සම්පත් භාවිතා කිරීම සහ මේ අලංකරණය පිණිස විභූෂණය පිණිස කාම සංඥාව පිණිස ක්‍රීඩා පිණිස ගත කරන කාලයත් එක්ක අපි දවස් දාලා බැලුවොත් කෙනෙකුට හිතන්න පුළුවන් අපි මොනතරම් අසාධාරණ බෙදීමක්ද කරලා තියෙන්නේ වර්තමානයේ හිත පවත්වන්න කොච්චර වෙලා ගන්නවද නානා අරමුණු વિશે හිත නටවන්න පිස්සු ඇදලන්න කොච්චර වෙලා ගන්නවද කියලා. ඉතින් අපි කියනවා ඒක උනේ මේ මං ඉපදිච්ච පරිසරය නිසා, සංස්කෘතිය නිසා, ආදිමෝපියෝ නිසා, දුවදරුවන් නිසා, වස්තු නිසා මේ සේරම මාරසේන. ඉතින් උන්දලාගේ කොට පෙරකතරු කණ්ඩායම් අහන්නේ උන්දලා කියලා නෝනම් කන්නේ උන්දලා කවදාකවත් යන්න බැහැ. ඒ නිසා මේක බුදු ඥානanse සඳහන් කර දෙනකොට පටිසෝතගාමි ගමන අනිත් පැත්තට යන්න තියෙන්නේ අන්නේම යන කෙනාට පෙන්ලා දීලා තියෙනවා මේ ක්‍රීඩා රතිය තියාගන්න එපා. ඒ වගේම කාම රතිය තියාගන්න එපා. ඒ වගේම බුදු ඥානanse කියනවා මේ අලංකරණය මේ රූප සෝබනේ එහෙම නැත්නම් මේ රෝබාලංකාරී අද මනුස්ස ජාතිය බිම වටන ප්‍රධාන මාර බලවේග හයෙන් එකක් තමයි රූපලාවන්‍ය මධ්‍යස්ථාන. ඒ සඳහා ඇමරිකාව දවසකට වීදම් කරන ගාණ දිහා බලනකොට ඒ රූපලාවන්‍ය මධ්‍යස්ථාන කරන ඒ ඖෂධ නිෂ්පාදන කරන සමාගම් තමයි කවුද ඊගාටෙන ජනාධිපති කියලා තෝරන්නේ. ඒ කිසිම කෙනෙකුට ජනාධිපති කෙනෙකුට බෑ ඒ ආණ්ඩුව පිටවන්න උදව් දීපු මේ සමාගමට විරුද්ධව යන්න. නිසා ඊයේ ඇවිල්ලා තිබුණ ඊමේල් එකක් මට මේ පොඩි දරුවකට එන්නත හරහා දෙන දේ ඉඳලා මරණ සාහිතිකේ දක්වා වුන් අපි ගැන ගණන් කරලා ඉවරයි. එන්නත නිසාම පාකින්සන් රෝග හැදෙන බව එන්නත නිසාම ඕටිසම් හැදෙන බව ඔප්පු කරලා තියෙනවා. නමුත් ඒගොල්ල කියන අපි පරිශන කළා නෑ. බිලියන 66ක් දඩ ගහලා තිබුණා ඊයේ යම් හේතුවකින් එන්නත නිසා මොලේ අමාරුව හැදුනොත් ඒ දරුවන්ට ගෙවන්න. අරගොල්ල බිලියන 66ක් ගෙවල ඊගා ගන්නපත් කරන සල්ලි දෙන්නේ ඒගොල්ල. අද මේ දින කාටවත් පුළුවන් බලන්න බෙහෙත් බෙහෙත් පෙත්ත බොන්නක ජීවත් වෙන්න. දොස්තර කෙනෙක්ගේ වෙන් වෙලා ජීවත් වෙන්න. ඒකේ කොට බෑ. අපි හරි දක්ෂයි කියන්නේ අපිට පවුලේ දොස්තර කෙනෙක් ඉන්නවා අපිට ස්පෙෂලිස්ට් කෙනෙක් ඉන්නවා අරයා ඉන්නවා මෙයා ඉන්නවා කියන්නේ මේ කොක්කට අහු වෙලා ඉවරයි. ඒකට හේතුව මේ අලංකරණය සඳහා බේත් හදන සමාගම් තමයි ලෝකේ බේත් නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා අපි එක එක කන ඖෂධයක් අන්තර. අපි එක එක ඍතු බේත් දන්නේ නැහැ. එක එක සප්පය සප්පය ආහාර දන්නේ නැහැ. එක එකක් ඉරියව්ව දන්නේ නැහැ. ඉතින් අපි හැම ගැමියෙක්ම වෙදෙක්. ඕනම කෙනෙකුට අත් බේතක් ගන්න. දැන් මේක නැතිව. ඒ මොකද හේතුව අපි මේ සම්ප්‍රදායන තොගේට එන දේ ගාහන ගෙවලා සුපර් මාකට් එකෙන් ගන්න පුරුදු වෙච්ච නිසා අපිට දන්නේ නැහැ අපි මේ භාවනාවට මේක බලපානවා. අපි මේක ක්‍රමයෙන් පරගති භාවයකට ඇදිලා යනවා. ඒකෙන් අපේ දේශීය මේ තියෙන මාතෘ භූමියට අපේ තියෙන සම්බන්ධය නැති වෙනවා. ඒ සම්බන්ධය දුර වෙනකොට හිත එකලස් වෙන්නේ නැහැ. පතිරූපදේශයේ හිටියත් වණ කරගෙන තියෙනවා. ඒ නිසා පතිරූපදේශයේ ඉන්නනම් අපි වීරියවන්ත වෙන්න ඕනේ. පොළොවත් එක්ක ජීවත් වෙන්න. දේශයත් එක්ක ජීවත් වෙන්න. ගහකොළත් එක්ක ජීවත් වෙන්න ඒකට විරුද්ධ ප්‍රධාන ව්‍යාපාර රාශියක් නිතරම ක්‍රියාත්මකයි. ඒ ක්‍රියාත්මක වෙන්නෙම අපි ඝණයා කරේ ඇදුනොත් කුලයා කරේ ඇදුනොත් සංවිධානය වෙනවා. තනි වෙන්න වෙන්න කාටවත් බෑ අපිට කොක්කද. තනි මිනිහට මොන જાතියක්වත් කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන්සේ දේශනා කරේ ප්‍රථම මහරහතන් වහන්සේලා 69ට ඔබලමලා මේ ශරද බික්ක විචාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාය මේ දෙන්නේ එකපාරේ යන්න බයි ආගම කියන එක සංවිධානයක් වෙන්න දෙන්න එපා. ඔබට ඔබ නිවන් දක වැටි ඔබ කියපන්. කැමති කෙනෙක් නිවන් දක නැති වෙච්ච අවයි අරය කීප එක සාකච්ඡා කරන්න යන්නත් එපා. අරය කීප එක වෙනස් කරන්න යන්නත් එපා. ඔබට පුළුවන් දෙයක් කියපන්. ඉතින් එතකොට පේනවා මේ ඒකට සෝබනයක් ඕනේ නැහැ නේ. ඒකට සංවිධානයක් ඕනේ නැහැ නේ. ඒකට අලංකරණයක් ඕනේ නැහැ නේ. ඒකට ආලවට්ටමක් ඕනේ නැහැ නේ. මේ මම දන්නේ මෙච්චරයි කියලා. අදාපි කියලා තියෙනවා නෑ භාවනා කතා කරනකොට තමන්ගේ අත්දැකීම් කියන්න යන්න එපා. අටුවාවේ තියෙන එක විතරක් කියන්න. අමතර දේවල් කියන්න ගියාම තමන් නිවන් දැකලා බව පෙන්වන්න හදනවා. එහෙම නැත්නම් මේ උත්තරී මනස ධර්ම ප්‍රකාශනයක් කරනවා. ඒ නිසා අත්දැකීම් කතා කරන්න එපා කියලා එක පැත්තක් බීතිකාවක් වෙන්නේ. බටහිර ලෝකේ කියනවා නෑ නෑ ඔබ දකින්න දෙයක් දකින්න දෙයක් කියපන් එච්චරයි මට ඕන පොතේ තියෙන්නේ මට ඕනලා කියත හැකියි. මේ හැම දෙයක් කරාම අපි මධ්‍ය ප්‍රතිපදා පැනපු ගමන් අපි අහුවෙනවා කාම සතියට එහෙම නැත්නම් ක්‍රීඩා රතියට එහෙම නැත්නම් කාම සුඛේ නැත්නම් ආලංකරණය. අනේ ආලංකරණයෙන් අයින් වෙලා මේ තමන්ගේ මදමාවත යෑම සඳහා බුදුචාන් වහන්සේ පෙන්නන ප්‍රමාණ තුනක් තියෙනවා. මම දැන් මෙතන ඕනම චිත්තක්ෂණයක මේ අපි කියන වචනේ පැත්තක දාලා ඒක ඕනේ මේ ගණ්‍යා කරේ බැඳෙන්න කුලයා කරේ බැඳෙන්න මේ මම කියන වචනය නැත්තම් මේ මම මේ මොහොතේ මෙතන කියන දඬ ගත්ත ගමන් ওই කිසිම මාර බලවේගයකට ওই කිසිම ක්‍රීඩා රතියකට ওই කිසිම කාම ක්‍රීඩාවකට අලංකරණයකට විභූෂණයකට ඉඩක් නැහැ. ඉන්හාවි පුදුම බයයි මම දැන් මෙතන කියන දඬ යන්නේ. ඒක හරියට කුරුසෙත් තියලා එන ගැහුවාට. දිවස් වල ඉන්දුවා. මම දැන් මෙතන කියන්නේ කාටවත් බැරි නෑ. නමුත් මෙතන රහසක් බව දන්නෙත් නෑ. මේක එක දිගට කරගෙන යෑමෙන් තමයි අපිට මේ ක්‍රීඩා රතියට අපි උත්තරයක් දෙන්නේ. කාම සුඛ හේතු නැත්නම් කාම ක්‍රීඩාවන්ට උත්තර දෙන්නේ අලංකරණයක් නෑ මේකේ තියෙන යථාභූත ඥාන දසය කියනවා සත්‍යවාදී කියලා මේ මේකේ සඳහනක් සඳහන් කරලා තිනවා මේ අනපේක්ෂමානෝ කිසිම අපේක්ෂාවක් නැහැ මම නිවන් දකි මට ධ්‍යාන ලැබෙයි මට උඩින් යන්න හම් වෙයි මට අනුගේ හිත දකින්න හම් වෙයි ඒ හැම අපේක්ෂාවක්ම ක්‍රීඩාරතිය සඳහා දාපු බිලියක් ඒ හැම අපේක්ෂාව කාමරතිය සඳහා ඇති බිලියක් අලංකරණේ සෝබනේ සඳහා වෙන බිලියක් යල් ගිලපු ගමන් වතුරෙන් ගොඩ කැසි කැසි තමයි ඉඳ වෙන්නේ ආ ඊට පස්සේ සාන්තිය නිසා අනපේක්ෂමානෝ ඒකට ඒ බුදුම සාහිත්‍ය කියන්නේ ඔය හේතු සම්පාදනය කරපම් ඵල අපේක්ෂා නොකර. කරන්න දින වත පිළිවෙත හරියට කරපම් මේකට භාවනා කරපම් ඉඳගෙන මේකට භාවනා කරලා සක්මන් කරගෙන මේකට සතියින් හිටපම් සීලය රැකපම්. හැබැයි මේ මට මම මෙච්චර සීල් ලකිනවා ඇයි මට මේ කරදර එන්නේ කියලා? ඇයි මට මේ කොන්දේ අමාරු වෙන්නේ? ඇයි මට එන ගහන්න කියලා අහන්න එපා. හේතු සම්පාදනය කරනවා නම් එහෙව් සම්පාදනය කරන කෙනාට දෙවියන් මනුෂ්‍ය විතරනේ දීගියොත් කරනවා දෙයයන් ඉතල බ්‍රහ්මනවා. ඒ නිසා මේ නිල්ලුම සැපෙම නීතිය කියන ආර්ථික විද්‍යාව අත්හට පඤ්ඤා අසුචි මනුස්සා ආර්ථික විද්‍යාව බලන මිනිහා රුපියල් පස් යන මිනිහා අසුචි මේ මේ මේ කග්ගවිසං සූත්‍රයේ අන්තිම ගාථාව අත්හට පඤ්ඤා අසුචි මනුස්සා එකතු වෙච්ච කම අපි කතා කරන්නේ කඩාවැඩා ගන්න කතා. අනේ අසුචි භාවයට ඉඩක් නැහැ. මේ ඉන්නේ චිත්තක්ෂණ. ඒ නිසා මේ බුදුහාමරම අපිට බයක් ඇති කරලා කාපු දේවල් දිරව ගන්න බැරුව ඉලප වැදුවා දුදියන් බැරුවෙන්ට ආතතියක් ඇති කරන්න නෙවෙයි කතා කරන්නේ. මේක පස්සේ බුදු දානසී කිව්වයි කියන්නේ කවුරු කිව්වත් මේකට උත්තරයක් තියෙනවා. ඒ උත්තරේ නහයට තියෙන්නේ. හැම කෙනෙකුටම සමානව විචිරලා පැතිරලා තියෙනවා. ඒකටයි බුද්ධෝත්පාද කාලය කියන්නේ ඒක දන්න ක්ෂණ සම්පත්තියටයි. ඒකට අපි දැකලක් තියෙනවා, ගිහිල්ලක් තියෙනවා. අපිට තියෙන කොච්චර අමාරුද කියලා. ඊට අමතරව විභූෂණයට කොච්චර කැමතිද? අලංකරණයට කොච්චර කැමැතිද අපේක්ෂාවට කොච්චර කැමැතිද ක්‍රීඩාරතියට කොච්චර කැමැතිද කාමසුඛයට කොච්චර කැමැතිද කියන එක බලන්න චිත්තක්ෂණ කීයක් වර්තමානයේ හිත තියාගන්න පුළුවන්ද පැදුරටත් නොකිය හිතපන්නේ කොහාටද? පයින් හැම තැනකම අලංකරණය තියෙනවා. පයින් හැම තැනකම කාමසුඛය තියෙනවා. පයින් හැම තැනකම ක්‍රීඩාරතිය තියෙනවා. පයින් හැම තැනම අපේක්ෂාව තියෙනවා. ඉතින් මෙන්න මේ අපේක්ෂාව හරහා තමයි අපි දැනුම ලබන්නේ. පරිේෂණ කරන්නේ. මේට වැඩි මේක හොඳ කරන්න හදන්නේ හැම එකක්ම ද්වේෂපදනම. වර්තමාන මොහොතට වෛර කිරීම තමයි පෘථග්ජනයාගේ ප්‍රධාන විනෝදාංගය. ඒකටයි මේ සංසාරේ විඳවන්නේ. ඒ නිසා අපි දවසින් දවස ගත කරන භ්‍රමචර්ය ජීවිතය ගත කරන අනපේක්ෂ අනගාരിക ජීවිතයේදී අපිට තේරෙනවා නම් මේ ලුණු වතුර බොන්නා වගේ ඉනි අගුරක් අතින් අතට මාරු කරනවා වගේ මේ දඟලන දැඟිල්ල වෙනුවට මේ ලැබිච්ච මනුස්සාත්ම භාවයේ තේරුම් ගන්න බුද්ධෝත්පාද කාලේ තේරුම් ගන්න ක්ෂණ සම්පත්තියේ තේරුම් ගන්න ඉන්න ඉරියව්වක ඉඳගෙන හරි හිටගෙන හරි ඇවිදින්මින් හරි නිදාගෙන හරි මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තකෙන් දාවොත් ඒකට කියන බලන් ඒක චර ජීවිතය කියලා. ඒ නිසා බුදුජානනාංශයේ සංතත්‍ය ඇමතිවරට කියනවා අලංකතෝචේප සමන්තරය. ඒකට සංතත්‍ය ඇමතිවරන්නේ හත් දවසක් බීලා රජාඳුන් ඇඳගෙන ඇතෙක් උඩ මේ යන උයන් කෙලියට. යනකොට දැකලා නිකන් සරුවචනාංශෙත් නිකන් ඔළුව පාත් කළ පොඩි සැලුට් එකක් දාගෙන යනවා. ආනන්ද හැමදාම කියනවා සරුවචන විතරලා ওই මනුස්සයා අද නිවන් දකින්න රහත් වෙනවා අදම පිරුණම් පානවා. ආනන්ද හැමදාම තප්ත මේ බීලා හත් දවසක් බීලා ඇතෙකුට රාජාඳුන් ගඳගෙන ඉන්න මනුස්සයා මේ අදම නිවන් රහත් වෙනවා අද පිරුණම් පානවා. ඉතින් ආනන්ද හැමදාම මුවින් නොවන කර බාගෙන යනවා. පහල පහල ආගෙන ඉන්න මිනිස්සු කියන බුදුහමක කටමැත දොඩුනවා. කට ගන්නවර කතා කරන්නේ කියලා. අනේ මේ මිනිස්සයා ඒ ගමන යන්නේ එයාට හම්බෙච්ච මේ විභූෂණ රාජ විභූෂණයක් අනුව හත් දවසක් කොසල් රජුරෝ එයාට සැප දීලා තිනවා ප්‍රාදේශීය යුද්ධයක් නැත කරපු නිසා. ඒකල කොසල් රජුරෝ දීලා තියෙනවා දක්ෂම නාටිකාංගනා. ඉතින් මේ නාටිකාංගනා නටලන ළමයි හත් වෙනි දවසේ අද රාජසිරි ඉවර වෙන දවසේ ඉතින් ඔක්කොම සම වයස කට්ටිය අරගෙන බීමත් අරගෙන මේ උයන් කෙලියට යන ගමන් තමයි බුදුජාණන් වහන්සේ පින්නපාතේ වඩන ආනන්ද මහ ස්වාමීන් වහන්සේත් එක්ක මේ අමතිවරය අනිත් පැත්තේ යනවා. මේ උයනට ගිහිලා ස්ටේජ් එක ගහගෙන අර අම්මන්ඩි නටන්න පටන් ගත්තා. මේ අම්මන්ඩිට ඇනොරෙක්සියා ලෙඩේ තිබිලා තියෙනවා. ඒ කියන්නේ නොකානොබී ඉන්න ඕනේ නටන්න. නැත්නම් ඇඟ කර්මන්නේ තව ගෑනු පුළුවන් තරම කෙට්ටු වෙන්න හදන්නේ උන්න තියෙනවා මේ ඒකට ආහාර බීජිකාවක් හදා ගන්නවා කෑවොත් නේ බඩ මහත් වෙන්නේ ඒ නිසා ස්ලිම් ශරීරය හදාගන්න ඩයටින් කරලා කරලා ඒගොල්ලන්ට මේ ලිඩේ ආවට පස්සේ පාන් පිච්චෙන සුවඳ එනකොට වමන යනවා. කීක්යක් දකින්නට ඉෂේකක්කම හැදෙනවා. මිහිරේ ආහාර සුවඳක් එනකොට අපිරිය හිතෙනවා. ඒක භයානක රෝගයක්. මොකද කාපු ගම මහත් වෙනා මහත් වෙච්ච ගම රෝග ස්වභාව නැති වෙනවා. ඒකට නටන්න බෑ. ඒකට කර්මන්නේ නෑ. මෙයන් නම් මන්දිත් පේන දවස් හතම නටලා තියෙන කන් නැතුව. මේ අවසාන රංගනේ රංගනකොට වේදිකාවේදී heart attack වෙලා එහෙම මරණ කටත් අරගෙන අසුත් කරගෙන. ඉතින් මේ ඇමතිවිල රජාව වශයෙන් බලබලා ඉනකොට මේ නාටිකාංගේ නාට්‍ය කෙලවර ජවනිකාවක් වෙන්නද කියලා බලනකොට අනේ නෑ මැරිලා. වේදිකාවට මැරිලා තියෙන නාට්‍යෙට නෙවෙයි ඇත්තටම මැරිලා. හරක් පැරිලා අරුත් අරගෙන. ඒ ඇති වෙච්ච කම්පණය නිසා එයාට රජසිරියත් දෝප්‍රකත් නැතර වුණා. අන්තිම රජුගේ බුදුජානනාථ කාලයට ගියේ කිරියහත්ති හැදිච්ච වසුබැටියෙක් වාගේ සර්වඥාන්සේ ළඟට දුවගෙන ගියා. මොකද එනකොට දැක්ක බුදුහාමුදුරුවෝ නිමිච්ච ගමනින් යනවා. කියලා කිව්වා ස්වාමීන් වහන්සේ. අර ඊයේ මිනිස්සේ කෑ ගැහුවේ පල්ලෙය. මට ආයි නැති වෙන දෙයක් නෑ ස්වාමීන් වහන්සේ. මම ඊටාම ආශ්‍රය කරපු මේ මගේ නාටිකාංගනාව ස්ටේජ් එකේ මැරලා වටන කටත් ඇරලා ඇසුත් ඇරලා ඒකට බුදුජානනාංශේ ඒ ඇමතිවරට කියනවා යස්සපුරේ යස්සපච්චාච මජ්ජේ නැති කිංචන. අතීතය අමතක කරලා දාපන්. අතීතෙ කිවිච්ච දෙයක්. මතු අනාගතේ තැවෙන්න දෙයක් නැහැ ඒක ඇවිල්ලා නැහැ. වර්තමානට ඇවිල්ලා බලපං වර්තමානයේ බලනින් අරමුණ ටිකෙන් ගෙවිලා යනවා. මෙන්න මේ විදිහටම අකිංචනං අනාදාහං සමහඹුන් බ්‍රහ්මණ මේක අල්ලන්නත් එපා අතාරින්නත් එපා මම උට බ්‍රාහ්මණයයි කියලා කියනවා. මේකම නන් නෙවෙයි ගාථාව. නමුත් මේ අදහස තියෙන එක මෙහාට ඒ ගමනටම තේරෙනවා. මම තැවෙනවා නම් තැවෙන්නේ අතීතේ සිහිපත් කරලා. තැවෙනවා නම් තැවෙන්නේ අනාගතේ සැලසුම් හදලා. වර්තමානයේ හිත හදාගෙනකොට අල්ලපු අරමුණ ගෙවෙනවා. ආනපනලුත් ගෙවෙනවා. මෙයාට මම බ්‍රාහ්මණයෙක් කියනවා. ඒකල බුදුරජාණන් වහන්සේ කියනවා අලංකතෝ චේපි සමංචරේය අලංකරණය කෙරුවත් ඇතෙක් උඩ හිටියත් බීලා හිටියත් එයාගේ හිත සමචරණයටපත් වෙනවා. වර්තමානට ගන්න පුළුවන් නම් සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී. එයාගේ හිත එකපාරට ඉතින් පෙරපිනක් වෙන්නේ ශාන්ත දාන්ත තත්ත්වයටපත් වෙලා නියත බ්‍රහ්මචාරී රකින්න කෙනෙක් බවට එන්න පුළුවන්. සබ්බේ විසු භූතේසු නිදාය දණ්ඩාන් ඊට පස්සේ ආ කවුරුත් වෙනට ඇවිල්ෙත් නැහැ නෑ මේ නාටිකංගන ආගෙන දුක් වෙන්නෙත් නැහැ දඬුවම් කරන්න යන්නෙත් නැහැ රජත් විඳින්න හම්බෙන්නෙත් නැහැ දණ්ඩාන් සෝ බ්‍රාහ්මණං සෝ සමනස බිකු එනිහාටම බ්‍රාහ්මණය කියනවා එයාට ශ්‍රමණයයි කියනවාට බික්ෂුවයි කියනවා ඉතින් අලංකරණේ තිබ්බට කමක් නැහැ සතිය පිටවන්න ගන්න අලංකරණේ කොච්චර තිබ්බත් කමක් නැහැ වර්තමානයේ හිත පිටවගෙන තියෙනවා නම් ඒක ඒ පිටින් බඳපු මේ පළබ්බාවක් විතරයි. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක කොච්චර තිබුණත් කොච්චර විභූෂණ පෑවත් තමයි මේ වර්තමානයේ හිත පවත්නවා කියන කාරණාව දන්නවනම් බුදුජානකේ සඳහන් කරන ඔබට කායි විවේකයේ තිබුණාට මේ ගීගේ අතලා සුදු අතකට හරියන්නේ නැහැ. චිත්ත විවේකයේ කියලා එකක් තියෙනවා. මෙතෙන් නැවිල්ලා මේ නාන අරමුණු දිගේ හිත දුවන්නේ නැතුව වර්තමානයේ අරමුණක හිත පවත්වන්න පුළුවන්කම කියන්නේ. ඊට පස්සේ උපදී විවේකී කියන තියෙනවා මේ බලාගෙන ඉන්න යරුණ ක්‍රමයෙන් ගෙවෙන හැටි දැකපන්. දැකලා කලබල වෙන්න එපා. ඔය ගෙවන්න තමයි මේ එතකොට උඹට අතීතයත් නැහැ අනාගතයත් නැහැ වර්තමානයේ අල්ලගත අරමුණක් නැහැ. අන්න ඒ මිනිහට මම බ්‍රාහ්මණය කියලා කියනවා. ඉතින් සා සුචරිතවාදයක් කියනවා නෑ නෑ හාමුදුර කෙනෙක් වුණාට පස්සේ මෙහෙම ඉන්න ඕන. මෙහෙම කරන්න ඕන. එහෙම කරන්න ඕන කියලා පන්තිට ගියාට පස්සේ ටීචර් සිටී කිදින් කරනවා වගේ මේ ගී බයියෝ ඇවිල්ලා අපිට බණ කියන්නේ. ස්වාමීන් වහන්සේලා මෙහෙම ඉන්නවනේ මෙහෙම. කවදාකවත් භාවනා කරලා නැහැ. කවදාකවත් සාසනෙට ඉල්ල කටයුතු කරා. ඒකට කියන්නේ තමයි මහත්මේ. ඕගොල්ලන්ගේ ටෙක් කෝට් එකට බෝලේ ආපම ඕගොල්ලෝ සෙල්ලම් මේ බෝලේ තියෙන දැන් අපේ කෝට් එකේ අපේ කෝට් එක ආපම අපි සෙල්ලම් කරන්න හැටි දන්නවා. ඔයාගේ පැත්ත ටික කරගන්න අපි මේ ටික කරගන්න. ඊටම නම් එන්න වතුරට බහි. දාලා කතා කරමු. ඒ නිසා අලංකරණය කියන එකේ අර්ථය තේරුම් අරගන්න මේ අනුරවට්ටන්න නෙවෙයි නවත්තන්න බෑ තමයි නවතින්න දුව. ඉතින් කොච්චර අලංකරණය කරුවත් කොච්චර ඇතුළ හිටියත් කොච්චර රාජාභරණ තිබුණත් සමචරණේ කියන වර්තමානයේ හිත පවත්තන සමචරණට ගියාම සන්තෝ දන්තෝ නියතෝ දණ්ඩෝ නියත දණ්ඩෝ සාන්තයි. හැම විභූෂණ වෙච්ච හිතක් නැහැ. අලංකරණයක හිතක් නැහැ. අර ඒකෝදි භාවයේ සාන්ත භාවයේ කියනවා. ඉතින් බුදුජානනාථ තමයි අර පිටපැත්තෙන් අච්චර අලංකරණේ තිබුණට ඇතුලේ සාන්ත භාවයක් කියන මහමුදේ උඩයි යටයි කැළඹිලා තිබුණට මැද නිශ්චලයි කියලා ඒ මහමුද රාජපති නාගයා දන්න බුදුහාමුදුරුවෝ දන්නේ. ඉතින් අර ඒක දන්නේ මනුස්සයෝ තමයි අර දෙපැත්තේ තියෙන අලංකරණේ කයකෝ සංගාහන ලාභ සත්කාර සම්මාන විහි දඟලමින් මේ කටයුතු කරනකොට මේ අටුවචාන් වහන්සේලා මේකදී කියනවා මේ විභූෂණය කියන එකේ තියෙනවා ගිහි විභූෂණය කියලා එකකුයි අනගාരിക විභූෂණය කියලා එකකුයි. මේ ගිහි විභූෂණය කරන්න ගියාම ඒක නා කුලුවන් තරම් ආටක සාටක දාගෙන අලංකරණය කරගෙන ඒකෙන් තමයි ගිහියා විභූෂණ පාන්නේ. සංඝයා මේ පාත්‍රේ පොලිෂ් කරලා ශූර ලස්සන්ට වර්ණ ගන්නවල ඒකේ මොකද්ද තට්ටේ ලස්සන්ට පොල් තෙල් ටිකක් ගාගෙන ඒකත් විභූෂණයක් තියෙනවා. ඉතින් ටෙලිවිෂන් එකට එහෙම යන්න බෑ වුණා නේද? ඒකට ගිහිල්ලා මේ රූපලාවන්‍ය මධ්‍යස්ථානට ගිහිල්ලා තමයි මේ ඉස්සරහට ගන්නෙ. ඒකට කියනවා අනගාരിക විභූෂණ කියලා. අරවට කියනවා අගාരിക විභූෂණ කියලා. ඉතින් මේවා මේ ජනප්‍රිය බුද්ධ ආගමේ තියෙන දේවල්. සාමාන්‍ය ධර්මයට ගියාම ඒකේ තියෙන්නේ සත්‍යවාදී විභූෂණ ඨාන විභු විරතෝ සෝබනේ නෑ ඇතිදී ඇති ඇති පේන. ඉතින් ඒකට අපි බයයි මොකද ඒක සමාජශීලී නැති ගතියක් තියෙන එක නිකන් ෆුල් ෆෝවර්ඩ් ගතියක් නෑ නිකන් නිකන් ම්ලේච්ඡ ගතියක් වගේ තියෙනවා කියලා. ඉතින් ඒ නිසා Tamanne තේරුම් ගන්න පුළුවන් Tamange ජීවන රටාව හදාගෙන යනකොට පොළොවට බහපු ජීවිතයක්, ගහකොළ අඳුරන ජීවිතයක්, සම්පත්‍ය අප්‍රත්‍ය අඳුරන ආහාර දෙක චරණයක්, ඉරියව්වක් හැදිලා Tamanට එන්න කාය විවේක, චිත්ත විවේක වැඩෙනවනම් කවුරු මොන චෝදනාව කරත් Taman දන්නවනම් මේ කෙලස් කැපෙන සංකලේශ ධම්මා පහියන්ති ඕදාන ධම්මා ඔඩ්ඩ අභිවෘද්ධි සම්දිකිරිට යනවනම් ඒ භාවනා නොකරන අයගේ චෝදනා ගන්න එපේ වට කියනවා නාස්තික විවේචන කියලා. ඒ බුදුහාමුදුරුවෝ ආස්තික විවේචන කරනවා. කොච්චර කෙලෙසිච්ච කෙනෙකුට නම් බුද්ධහංකාරයක් වෙන්න පුළුවන්. ඒ කෙලෙසීම එන්නේ අඩු වෙනවනේ. එච්චරයි වග බලාගන්න. ඒක මේක සංසන්දනය කරන්ඩ මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. කෙලෙසිච්ච කට්ටියත් එක්ක සංසන්දනය කරන්න. නැත්තම් කොහොමද අපි දන්නේ? මං ඊයේ කෙලෙසිලා හිටිය අද කෙලෙසලා නැහැ. දැන් අසවල කෙලෙසිලා ඉන්න මම ඊට සාපේක්ෂව කෙලෙසිලා නැහැ කියලා එහාට දොස්තකින ස්වරූපෙ නෙවෙයි ගන්නෙ සාපේක්ෂතාවාදී. ඒ නිසා අපි විදිහෙන් මේ කෙලෙසිලා නිර්විප්තිකසන දක්වන එකත් පඳින්න ඕන පත්ක දෙල්ලලා ඔයත් නිසායි අපි මේ කෙලෙසිච්ච එකේ ආධිනව දැනගන්නේ. අපි කරලා නෙවෙයි કોઈ පාරේ ගියොත් ඔහොමයි කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඕගොල්ලෝ ඔලොමලෝ කරනවා ඔන්න කියලා කියනවා. හැබැයි ඒකේ මාන්නයක් ගත්තොත් මම අසත්පුරුෂයි. අසත්පුරුෂ නොවන විදිහට ඒක ආදර්ශයට ගන්නවා නම් අපි මේ විශාල වශයෙන් ලෝකයේ තියෙන කාම පරිේශන වල පාඩමක් ගන්නවා. ඒකයි තොරතුරු දැනගත්ත ප්‍රශ්නයක් නෑ. හැබැයි ගන්න ඕන නිස්සාරණය පිළිස. ඒ ගන්න ඕන ප්‍රහාණය පිළිසාර කෙනෙවල මේ සරල වචනය මම දැන් මෙතන කියන තැනේ ওই විශාල සංසාර ගමනට පුංචි උත්තරයක් තියෙන බෑ ඒ උත්තරේ මාත්‍රාවක් විතරයි. සති මාත්‍රාව විතරයි. මේ මාත්‍රාව දිගට පවත්තණ්ඩයි අපිට සාමාන්‍ය බුද්ධිය තියෙන්නේ. සති මාත්‍රාව අඳුරලා දෙන එක විතරයි භාවනා මධ්‍යස්ථානකින් කරන්නේ. භාවනා වැඩමුළුවකින් වෙන්නන්නේ මේ සති මාත්‍රාව කියලා එකක් තියෙනවා. දැන් නැත්තම් ඉස්සරහට තියාගන්න තිබ්බ ගමන් එයා නායකත්වයේ ගනි ඊට පස්සේ යාට නායකත්වයේ එන විදියට හැඩ ගැහෙනකොට ක්‍රීඩා රතිය හැලෙනවා තේරෙයි. කාමරති කාම සුඛේ අඩු වෙනවා තේරෙයි. අලංකරණේ අඩු වෙනවා තේරෙයි. අපේක්ෂාවල් අඩු වෙනවා තේරෙයි. විභූෂණ නැති වෙනවා තේරෙයි කියන දේ කරන කරන දේ කියන තත්ත්වයටපත් වෙයි මෙන්න මේකට manussකම කියලා කියනවා. මේකට තමයි manussකම කියන්නේ. ඉතින් අපිට හැම එකක්ම නිකන් රංගපෑමක් විතරයි. ඉතින් මම නැවතත් දේශනාව સમાප්ත කරන්න ඉස්සෙල් මතක් කරනවා මේක ඉතාම සමීපයි මේ සිව්පචත්තට. තමන්ගේ සිවුර මෙන්න මේ නිහතමානීකම දක්වන අරිහත් ධර්මයක්. ඊයගේ ඇඳුම මේ ශූර වාගේ සරල දෙයක් වෙන්නේ. ආහාරය නේවදවය නමදාය නමණ්ඩනාය නවිභූෂණ. ඒක ජාවේ පිණිස නෙවෙයි, මදේ පිණිස නෙවෙයි, අලංකරණය පිණිස නෙවෙයි, භ්‍රමචර්ය පිණිසයි. භෝජන සංග්‍රහ පිණිස නෙවෙයි. තමන් වසනගේ ධනිස්තික තෙමෙන්නේ නැතුව තිබුණොත් ඇති. ඉඳගත්තර පස්සේ භාවනා කරන ධනිස්තික තෙමෙන්නේ නැත්තම් එච්චරයි. ඒව නැතුව මේ මහා විශාල ගෙවල් ඒ ඔක්කොම විභූෂණේ පිණිස පවතිනවා. බෙහෙතත් මේ තමන්ගේ මූත්‍රා ටික බොන්න එච්චරයි බෙහෙත්. ඉන්න පිටත ගිය ගම තව කෙනෙක් ඕන වෙයි, තව බේත් තුණ්ඩුවක් ඕන වෙයි, තනතන වලට යන්න වෙයි කතාවේ සම්බන්ධ වෙයි. බුදු දනසේ දේශනා කරේ තමන්ගේ පූති මුත්තේ පාවිච්චි කරා. සියලුලෙන්ට සමීපයි. මේ ටික දීලා තියෙන දෙන්නේ. බුදුහාමුදුර උපසම්පදා මාලකේ ගිහිල්ලා සංඝයාට කතා කරලා කියනවා පාට බහලා බලපන් කවුරු හරි විසිකලා දාපු රෙදි කැල්ලක් කරලා සිවුර මහගන්නේ උත්කෘෂ්ඨම සිවුර ඕකයි. ඕක මම අපිට 10 දවසෙන් දෙනවා. ඊට අමතරව මේ චැලෙන්ජර් සිවුරු, දෙපට සිවුරු, ওই අරමුණ තියෙන ඒක උඹ පෙරපින්ඩ හම්බේ ඒක නෙමෙයි මහානගම කියන්නේ අර පාරේ වැටලා තියෙන තාංශකූප උත්කෘෂ්ඨ යක් ගයක් ගන්න වාතරණ හිඟාන ඵලයන් ඒ බත බුද්ධ භෝගේ බුරියානි ভেජිටබල් බුරියානි ඉන්දියන් කෑමයි චීන කෑමයි මේ පිනට හම්බෙනම ඒක නෙවෙයි මහානගම කියන්නේ ගහක් මුලට බලයන් ගල් වෙනක් අතුලට බලයන් උත්කෘෂ්ඨම සීනාසන උඹට දෙමාල් සීනාසන හතරමන් සීනාසන වට මේ අතර මැද මිදුල තියලා බැඳපු ගෙවල් ඒක උඹ පිනට හම්බෙනවොත් ඒක නෙවෙයි. ඌතිමුත්තු බේසජ්ජයි බේත ඔබට ඔයිටරදී චතුමතුරු හම්බේ අරම්මනම් හම්බේ ඒක නෙවෙයි මෙන්න මේ හතරට මම ඔබට වග වෙනවා. ඉන්හාට දේවල් මම වග වෙන්නේ ඒක මේ උඹට බර්ත් රයිට් එක කියන උපත්ති හම්බෙන දෙයක් මම උඹලට වග වෙනවා ඕක අරගෙන මානකම කරපන්. දීයෝ තමයි මේක උකණ කරන්නේ. දීයෝ තමයි මේකට ලස්සන ලස්සන සිවුරු ගෙනලා ගොඩ ගහනවා. කණ්ඩ දෙන්න ගියාම පාත්‍රය කොත්ත ගහලා පුරවනවා. ඒකල ආමුදුර අරගෙන යනවා හැතැම්ම 40ක් 50ක් දානෙට කියලා. අර ගෙදර තියෙන බත්ත තැම්බිච්ච අහලා කාලා බුදියන් ඉන්න දෙන්නේ. එතන සීනාදන හදන්න ගියාම විකාර කරනවා. බෙහෙත් වලට පොලිමෙන් ගිහලා කල්ැතු ගිහලා විශේෂඥ හම්බලා තියෙනවා හැම විශේෂඥෙම ලෙඩේ. ඕල එක දන්නේ නැහැ. මොච්චර විශේෂඥ ලෙඩ වෙන්නේ කොහොමද? මැරෙන්නේ කොහොමද? හැම දෙදෙක් හැම වෙදෙක්ම මැරෙනවා. හැම දීතිච්චෙක්ම බොරුකාරයෙක් කියන හරියක් බොරු. ඒ දෙන්න නැතුව අපිට ජීවත් වෙන්න බෑ. උදේට බොහොම ලස්සන උත්තරයක් දෙන්න. බොහොම ලස්සන උත්තර දෙන ශිවපතේ ආරා. එيشා මේ ශිවපතේ පිළිබඳව දැනට ලැබිච්ච දේ තමයි හොඳම දේ කියලා. වැඩි කියලා තරහ වෙන්නත් එපා. අඩු කියලා අඬන්නෙත් නැතුව මේක ලැබෙන තැන හදාගෙන තවදුරටත් උදේ කලාවකින්ද විවේකයෙන් මිස කටයුතු කරනවා නම් අපි ඔක්කොටම තියෙන එකම අභියෝගයක් මිස කිසි කෙනෙකුට විඳින්න බැරි, විඳගෙන යන්න බැරි කරදරයක් මේක ඇත්තෙත් නැහැ. අපි ළඟට තියෙන අභියෝගවල අවිසුවිශේෂයෙන් අපිට විශේෂ සැලකිල්ලක් වැඩිපුරක් නැහැ, අඩුපුරක් නැහැ. ඒ නිසා අපි අපි වේදා හදාගත්තොත් අපිට මේ අපි උච්ච විදින ටික, කරදර ටික මේ අනගාരിക භාවයේ ඉස්සරහින් තියාගෙන අයි බුදුහාමුදුරුවෝ මෙතෙන් දෙන්න ඕනේ අපේ සාමාන්‍ය ධර්ම. අද මේක කෙරුවේ නෑ කියලා කනගාටු වෙන්නත් එපා. මම හිත කරනවා. මම මේක ඉදිරියට කරනවා කියලා කරනවනේ ඒකටයි සාසනය කියන්නේ. එහෙම නැත්නම් ආයති සංවරය කියන්නේ සාසනයෙන් පණ කියන්නේ. ඒක තියෙන බොහොම පොඩි පිටසක් අතේ. හොඳට මතක තියාගන්න බෑ ගොරස් ගණන් දොළු දුසින් ගණන් නෑ. බොහොම සුළු පිටසක් අතේ තියෙනවා. නිසා බහු ජනතාවගේ අදහසම සංගයන්න ඕනේ. බුදුරජාණන් අපිට මේ උපනිෂද් වල දෙන්නා වගේ රහසෙන් පණිවිඩය දීලා තියෙනවා. ඒක ඇහෙන්නේ යෝගයට ගිය කෙනාට විතරයි භෝගයට ගිය කෙනාට නෙවෙයි. යෝගී ජීවිතය ගත කරන කෙනාට පණිවිඩය බුද්ධ පිටකේ තියෙනවා. භෝගී ජීවිත ගත කරන අයට මේක ටිකක් හැඩ හැඩ දාන්න වෙනවා. එහෙම හැඩ දැම්ම ගමන් ආගම වෙනවා. යෝගී වෙලා ත්‍රිපිටකයේ කියපුවමයි ධර්මයට යනවා. ඒ නිසා අදිස්ථාන කරගන්න අපි ඉපදුනේ බෞද්ධ ආගමට දෙමාපියෝ බුද්ධ ආගමේ. ඒ නිසා මේ බුද්ධ ආගම වෙන මේ පිටකට විනිවිදලා මේ ලෙල්ල කණ්ඩ එපා. ලෙල්ල කාගෙන යන්නේ කාගෙන යනවා කියලා කියන්නේ වෙන එකක් කනවා කියන්නේ වෙන එකක්. ලෙල්ල කාගෙන ගියාට පස්සේ අතුල ධර්මයේ තියෙනවා. ඒ නිසා මේ සුළු පිටසක් අද මේක තේරුම් අරගත්තා. අපි ඒකට ගොඩාක් පිළිගන්නවා. ඒක ගොඩාක් පෞෂත්වය. ඒකට ගොඩාක් අත්දැකීම. ඒකට ගොඩාක් ක්ලාස් කියලා යන්න ඕනේ. අන්නේ ಗುಣ හතර දිනු කරන ඉදිරියට යන්න මේ අතගත්ත පියවර පස්සන්නතපයි ඉදිරියට යන්න ශක්තියක් ධෛර්යයක් බලයක් පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් කග්ගවිශාන සූත්‍රය පිළිබඳ මේ 25 දේශනාව સમાપ્ત කරනවා. අසූ සවන් දුන සියලු දෙනාටම පෙරුවන් සරණයි. අපේ තියෙන තවත් චාරිත්‍රයක් කරන්නයි මම මේ වෙලාව ගන්න බලාපොරොත්තු වෙන අපි මෙහෙදි විතරක් ඉස්සර වගේම දේශනාවට පස්සේ එතනදීම පුංචි සාකච්ඡාවක් පවත්වනවා අවශ්‍යතාවය තියෙනවා. ඉස්සර ඇත්තට හැම ධර්ම සීසනාවේදී කරා නමුතර මට කතා කරන්න වෙන ප්‍රමාණය වැඩි නිසා ඒක අඩු කරා. ඒ නිසා පල්ලෙහාදී කරන්නේ නැහැ දැන් මෙහෙදි කරන නිසා මම ආරාධනා කරනවා මේ අපි ඉදිරිපත් කරපු අදහස් මතින් හෝ තමන් කරන භාවනා මතින් හෝ ජීවිත කළ යුතු අදහස් කළ යුතු මාතෘකාව මොනවද තියෙනවා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා එහෙම නැත්නම් අපි ඒතාවතාචාදී කාථා සජ්ජහන කරලා දේශනා ශ්‍රවණ සතිವಾರය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. කබ්බුසාන කප්ප කියලා කියන කෙනෙකුට උපාව කග්ග විසාන කියලා කියන්නේ කඟ වේනගේ අග මේ විසාන කියලා කියන්නේ අන් දෙකට අමාවක දියවක සියවක ජලවක ඊගාට විසාන අපි නියපොතුහඳ කියලා කියන්නේ නියපොතුහඳ කියන්නේ හරකගේ අන් දෙක ඒ තමයි විසාන කියලා කියන්නේ අන් දෙකට කංග වේනගේ විතරයි තනි අඟ තියෙන්නේ. අනිත් ලෝකේ හැම තැනම අංග දෙකක් තියෙනවා. හැම තැනම ဒ ුතියයි. කංග වේනගේ අංග තනි අංග. ඒ නිසා කංග වේනට බඩගිනි හැදුනොත් එහෙම ඉස්සරහට කාගෙන ඇවිල්ලා ගහක් කවුනොත් ඌ පලාගෙන යනවා මිසක වටෙන් යන්නේ නැහැ. ඒ නිසා කංග වේනගේ අංග බුදුචානන්සේ සම්බන්ධ කරලා තියෙනවා. තනි අලියට මාතංගනම් හචි රාජයට කංග වේනගේ අංගට දෙන්නේ කෙපා. දෙන්නේ හිටියොත් වසරයි. ඉතින් කියලා තියෙනවා ඒකචාර ජීවිතේ භ්‍රමචාර ජීවිතේ දෙක දෙවියෝක ජීවිතේ තුන ගම හතර කියන්නේ කලහය. ඒක අපේ නායක හඳුන්වන දන්න. තනිව ජීවිතේ භ්‍රමචාරී බ්‍රහ්මයි. දෙක දෙයියෝ. තුන ගම හතර සෙන්කරච්චලේ රණ්ඩු සරුවලේ. ඉතින් අපි හැම වෙලාවෙම දෙක තුන හතර වෙලා නේ. ඒ මගේ මේ දුරේ ගහලා දෙනවා රස්සාව කරන කාලේ ආමන්තනාවෝති සහාය මැද්දේ ගමනේ නිසින්නේ තානේ චාරිකාය අනබිචිතං සීරි සම්පෙක්කමානෝ ඒකෝ චරේ කග්ග විධාන කප්පෝ පිරිසත් එක්ක ඉඳ ගියාම හිටගෙන ඉන්නකොටත් ආර්දනා කරනවා ඉඳගෙන ඉන්නකොටත් ආර්දනා කරනවා බුදියානිනකොටත් කතා කරලා ආර්දනා කරනවා ගමන යනකොටත් කතා කරනවා පරිමෙතම උදිනාන්ට ඔච්චරනේ ඉතින් කට්ටියත් එක්ක ඉන්න තියෙන අනේ මේක මට නොදකි අනබිජිත මට ඒක ඕන නැහැ සේරිතම් පෙක්කමන සොයිරි භාවේ වේවා මම තනියම හැදෙනවා ඉතින් අර මුල්ලිරියා පැත්තෙන් ආපු මයි වැඩ කරන කෙනෙක් කිව්වා ඔය අංග දෙක වෙයි කිව්වා හිතාන දන්නේ ඒ ධර්මතම ඔක්කොමලා හිතුවම ගෑණියක් ගනී කියන්නේ මොකද මම හරීම ක්‍රියාශීලී හරීම ඉදිරිපත්තල වැඩ කරන කෙනෙක් නේ එනිසා මම ඒක කෙල්ලොද හරීම සුවදයි හැම කෙනෙක්ම හිතුවේ නමුත් මේ අහම්තුරු මට කිව්වා පරිස්සම් ව්‍යං ජොබ්බය කරන්න පා කසාද බදිට එක. පුළුවන් නම් ඉස්සරහට ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන්න. ඉතින් මේක කියන්න බෑනේ අද ඊලන්දාරුවට කියත හැකිද අපිට ජොබ් එකක් කරන්න එපා රසාවක් මේ ගෑණියක් ගන්නවා. තුන භවනා කරන බව කියනවා. ඉච්චරයි මට කිව්වේ. මම මේ ළඟදී ගිහිල්ලා ඒ සංසද වන්දින්න බෑ සාමනීර. මම කොහොමද මතකද මේ ස්වර්ණමය පණිවිඩ නෑ නෑ නෑ මම ඔබට ඕවා කියලා දෙන්න නෑ කවදාවත් කියලා දෙන්න නෑ කියලා මට බෑ මම කෝ ඒ ස්වාමීන් වහන්සේ වහන්සේ ටික කියවපු පෙරදින විශ්වවිද්‍යාලයේ මේ ෆැකල්ටි ක්ලබ් එකේ තමයි අපි දවසල හම්බ වෙන්නේ පෙරදින පාලමට පල්ලෙහින් කියන තැන. ඥානවසේ ගිහුවා අපිට අපිට ඉස්සරහට යන්න ඕනේ නම් ඥානියක් ගන්න බෑ රසාවක් ගන්න බෑ භාවනා කරනවා කියලා කියන්නේ. මට අවිල කියපන් මම ඒ જાති. ඒකෙන් තමයි බේරෙන්නේ මට රසාවක් කරන්නේ. රසාවක් කරන්න කියලා බෝඩ් එක ගැහුවට පස්සේ තමයි මට කිව්වේ කංග වේනගේ තනි අංග දෙක වෙයි කිව්වා හිතානිසා. ඒ නිසා කග්ග විසාන සහ මාතංගණන් සත්‍යරාජා කියන එක සර්වඥාන්සේ උපමාවට පෙන්නලා තිනවා තනි අංග ඒක එක තැනක තියනවා ගෑණියෝගේ අතට වලල්ලක් දැම්මට සද්ද නැහැ වලුරු දෙකක් දාපු ගම සල් සල් සල් ගාලා සද්ද තනි වලල්ල දැම්මට කරදරයි. ඒක තුම උපමා ටිකක් පෙන්නලා දීලා තියෙනවා. මේ ඒකචාරී ජීවිතේ රජ සභාවට ඇහැරලා බුදුරජාන්සේ ගියේ ආයමට කාගේ දෙවන්නේගේ දැක්මක් නොවේවා. නමුත් බුදුරජාණන්සේට මහා සමය ඇති වුණා. දෙවියෝ වට කෙරුවා බුදුහාමුදුරුවෝ. බ්‍රහ්මයෝ වට කරා බුදුහාමුදුරුවෝ. හතරවඩක් පිරිස වට කරා බුදුරජාණන්සේ. ඒක මට අයස වේවා. ඒ සාතුචාන් වහන්සේලා සඳහන් කරනවා පාත්‍ය දරන උන්වහන්සේ උදේ ගමට වඩිනවලු මහා කරුණාපෙන්ස ජනයාට හිතසෝපින්ද සුඛී හෝතු කියලා එන්නේ. ඊට පස්සේ පාත්‍යේ බඩපුරව ගත්ත පස්සේ කැලේට වඩිනවලු මහා ප්‍රඥාවට උපහාර පිණිස විවේකයට උපහාර පිණිස මොකද කැලේට බය වෙන මිනිස්සු. ගිහිල්ලා ඉන්නේ පුචි මන්දනන් යක්ෂයෙක් අරක් ගත්ත ගොරක ගහක් උඩ. මොකාවත් එන්නේ නැහැ දැන්. යක්ෂේ කාරුඩ වෙච්ච ගොරක ගහක් මුල ඉන්නේ. ඒ යන්නේ ප්‍රඥාවට. නැත්තම් දේවතානුග්‍රහය පිණිස. ඒක ගමේ මේ ගම් මිනිස්සු කැමති නැහැ කැලේට එන්න. විශේෂයෙන් ගොරක් ගහක් යට ඉන්නකොට යකේ කාරුඩ වෙච්ච මොකෙක්වත් එන්නේ. ඉතින් ඒක දවසේ ඇතුළතම මහා කරුණාවේ මහා ප්‍රඥාවේ බැලන්ස් වෙනවලු බුදුහාමෝ. දවල්ට බඩගිනි වෙනකොට ගමට යනවා. පාත්‍රේ පුරාණ සුඛී හොතු කියලා එනවා. බොහෝ දිනාට හිත සෝමනේ. හැන්දවරුට ඇවිල්ලා අරණ්‍ය ගත වෙලා භාවනා කරනවා. ඉතින් ඒ විදිහට සැලසුම් කෙරේ බුදු වුණාට පස්සේ. නිසා අපි පැය 24 මදි අපිට සමාධිය සීලි වෙන්න. අපිට පැය 24 මදි ඝන සංගණිකාවට. එහෙම නැත්නම් මේ ජනයා කෙරේ කුලයා කෙරේ බැඳී ගත කරන්න. ඉතින් ඒක එතෙන්ට යනකොට හිතන්නේ මේක ජනප්‍රියතාවයේ ලාභයේ සත්කාරය පිළිගන්න කියනවා. ඒකට ගෝලියක් වළක්වන්න කියොත් එහෙම ජනප්‍රිය වෙන්න එපයි කියලා මේ ගුරුන්වහන්සේ මට ඊර්ෂ්‍යාවට ජනප්‍රිය වෙනවට කැමති නැහැ කියලා ගුරුන්වහන්සේත් එක්ක තරහලා අපේ රස දාගෙන යනවා. එයා බුලුවන් තරම් දෙනකත් එක්ක ඉන්නවා. එයා යුවන සිව්හසේ උපේනවා. මේ අපිට යනකොට විතරක් විනය නීති හරස් කරනවා කියලා. ඒ නිසා කියලා දෙන ගුරුත් එක්ක අඩු ගානේ අවුරුදු 5ක් හිටපන්. ඊට පස්සේ තව අවුරුදු 5ක් මධ්‍යමකෙක් වගේ ඉඳලා ගුරුවරයා ටිකක් ටිකක් වැඩ කියයි. ඒ ටික බලලා ඉඳලා කරන අවුරුදු 10 පැනනට පස්සේ තමයි තෙරුණාසි කෙනෙක් වෙන්නේ. ඊට පස්සේ පොලිය හදපන්. අවුරුදු 20 පැනනට පස්සේ තමයි මහා තෙරුණාසනමක් වෙන්නේ. ඒකෝට තමයි බේරුණ බේරිල්ලේ බග තේරෙන්නේ. ඉතින් අද ඒක දාන්න කියලා දන්නවා කෝල්පිරි සදන්න ගියාම කොච්චර අමාරුද කියලා ඒ ළමයා කෙරෙන් කුලයා කෙරෙන් වෙන් වෙලා පැමිණිච්ච සංඝයා අවුරුදු 10ක් බේරගන්නේ. හරියට ගෙට වෙච්ච කෙල්ලක් කුරුසාන්තරයට යන්න දෙන්න තෝ රකින්නවා. ඒ නිසා එහෙම ගෝලයක් බලාපොරොත්තු වෙන පුළුවන් ගෝලයක් අත කඩන්න ගියාට පස්සේ පුද්ගලිකව තැවෙන මහා තෙරුණාසලා කී දහහක් ලංකාවේ ඉන්නවා. කරගන්න දෙයක් කියාගන්න දෙයක් නැහැ. හොඳටම දන්නවා මේ මනුස්සයා හොඳට හාසෙන්ට වැඩ ගන්න කෙනෙක්. නමුත් එයා කඩාගෙන යනවා. කංග වේනාග ගොම් හරක් කරගන්න. අන් දෙක කරගන්න. දෙක කරගත්ත ගමන් ඉවරයි. වැඩිමහල් පැඩියට පත්වෙච්ච ගමන් කෙල්ලේ පුරුසාන්තරයට ගියොත් කුලකාන්තාවක් වෙන්න බෑනේ. දෙමාපියන් කෙනෙක් එහෙම කරන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් එහෙම ආවරණයක් දාලා තියෙනවා. මේ කාටවත් තේරෙන්නේ ඇයි මේ නාස්රණ දාන්නේ කුර ගහන්නේ මේ අල්ලගෙන ඉන්නේ ඇයි කියලා. මොකද මේ ක්‍රීඩා රතිය කාමසුඛය කියන එක කටුගහේ කටුල් කරන්න ඕනේ නැතු වගේ තියෙනවා. ඉතින් ඒක තේරුම් ගත්ත කෙනාට විතර සහෝදරයා කියන්නේ ඉන්නවා මිස මේ Tamanට එක්ක ඉන්න ඔක්කොමලත් එක්ක නෑදකම් පවත්වලා කරන්න බෑ. කවුරු හරි ඒක තේරුම් ගත්තා නම් යාට සහෝදරංගල් කියාගෙන නම්මඩාල් කියාගෙන ඉන්න එකයි තියෙන්නේ. අනිත් පැත්තට ගියා කියලා තරහ වෙලා වැඩකුත් නෑ. මොකද අපි මෙතෙක් කල් කිරුවොත් ඒක කාමේ සංසාරේ පුරාට කිව්වේ ඒක. ඉතින් කවුරු හරි පැත්තට යනවනම් ඒක හරි කංගතිගේ හිලට යන යනවා. ඒ කංග වෙන ගියඟ බුදුචානන්සේ දුන්නොත් නිදර්ශනයක් නෑ. ඒ උස්සන්න බෑ. උස්සන්නම බෑ. දෙන්නේ මොකුත් නැහැ ඉතින් අඩියටම අත දාලා තමයි දෙන්නේ. කඟ වේනගේ තනි අරුපාස් කියලා. කග්ගවිසාංකප්පෝ. නාගහතු මට ඊගෙත් බන්න මේ උදාහරණ උපාහරණ නමුත් ඒවා දෙනවා කියලා. නෑ නෑ. ඒක හොඳේ කියලා අන්නේ. මම කල්පන්තල් දෙල දෙන්නේ. දැන් කුමාර පුරුහාර ඔක්කොම කරලා තියෙනවා. ඒ එන්න එන්න වැඩි වෙනවා. මට හැම කෙනාම දැන් කවි ඉවරනවා. පැරණි වාහර තියෙන මේ ඉඩියම්ස් පරණ ඩිප්ලේ කරන හොයලා ගෙනල්ලා දෙනවා. මෙන්න මේ ටික මේකට දාන්න ස්වාමීන් වහන්සේ ඒකට කාට කාටත් තේරෙනවා කියලා. <clears throat> මගේ ඉන්නේ ඔය අපි හැදිච්ච පළාතේනේ. <clears throat> අනිත් තැන් වල තියෙන වචන මේ අඩුයි. භාෂා භාවිතාට එන අඩුයි. හැබැයි දැන් මේ කාලේ <clears throat> මේ සිංහල වාහර නැවතත් එළියට දාන යුගයක් පොත්පත් ටිකක් ලියවෙන යුගයක් තියෙනවා. මම හරියට පොත් තාපුවට ගියාම මේ අලුත් අලුත් වුණාට අලුත් ඉදිරිපත් කරලා පරණ ජමියන්ගේ වචන ඒ වාගේම ස්වාමීන් වහන්සේ පරණ තිබුණු පැල් කවි ගැල් කවි වල තියෙන මේ ධර්මී මේ මොනම රාග තාලයක්වත් නැහැ මේ රාග තාල ගිනන්න මේක කක්ක කරලා තියෙනවා පරණ තිබුණු ගැවිකොල තින්නේ මේ මේ පංචස්කන්ධය ගැන කතාව. කල්කවියට කල්කවියට ඔක්කොම තියෙන්නේ. මේ මෑතකදී ආපු රාගතාල නිසා හිතා ගන්න බෑ වෙලා තියෙන හානිය දැන් කිසිම කෙනෙකුට අර ගල් කවි බල් කවි ඒව නිකන් ගොරක තාලේ ඒව නිකන් වැඩි අර රාග තාලේ දිගේ තමයි යන්නේ උත්තර ಭಾರತීයයි දක්ෂිණ ಭಾರತීයයි කක්ක වෙලා තියෙන්නේ මේ පරණ කවි ගත්තාම මේ හුඟක් වෙලාට සර්වඥාසික උදාන පාළියේ කියන මා තමයි තියෙන්නේ එහෙම නැත්නම් මේ උත්තර ಭಾರತයේ ගැඹුරු දේවල් ඒවා දහංගට විදිහට දාලා තියෙනවා පුදුම ගැඹුරක් තියෙනවා අපේ පැරණි සාහිත්‍යය. ඉතින් ඒව ඇත්තටම හරි. පෑනේ යට යට ගිහිලක් වෙලා තියෙනවා. ඒත් එක්කම තමයි අපේ ජාතිය නින්දිත තත්ත්වයටපත් වෙන්නේ. <clears throat> අපේ ජාතිය දා ප්‍රෞඪ විදියට තියෙන වෙලාව අපිටම භාෂාවක් තිබ්බා. අපේ දේශීය සංස්කෘතියක් තිබ්බා. ආහාර ක්‍රමයක් තිබුණා. බේත් ක්‍රමයක් තිබුණා. ඇඳුම් ක්‍රමයක් තිබුණා. ඒවා සියරම දැන් නැහැ. ගන්න බෑ. ගන්න බැරි තරමට ගිහිල්ලා මොකද තාම දැකලවත් නැහැ මේ. අපි පහු කරගෙන යන්නේ හොඳ තැන කියලා දන්නේ. ඉතින් මේ බට්ට එහාට වැදිලා ආයෙ එන්න ඕනේ. එන්නේ පිටරට කෙනෙක් ඇවිල්ලා මේක පෙන්වනකොට තමයි. දැන් අපි දන්නේ නේරු ඇවිල්ලා පෙන්වනකන් සමාධි බුදු පිළිම වටනාකම අපි දැකලා තිබුණේ නැහැ. නේරු ඇවිල්ලා පෙන්වනකන් අවකන බුදු පිළිමේ සිනසෙස් දැන් වඳිනවා නේරුටත් එක්ක වඳින්නේ සමාධි බුදු පිළිමේට. <laughs> නේරු ඉතරයි කියලා පස්සේ බුදු පිළිම සිනවා මේ ලෝකෙම තියෙන හොඳ මේකලු. ඇයි ඒ? <laughs> නේරු කියපෙන්න. එත්තකන් අවුරුදු 2000ක් බුදුහාමරෝ තෙමි තෙමි රැයි වැටලා හිටියා. ආන්දී හැම මගුලක්ම සුද්දෙක් කිව්වොත් ඉතින් රට දෙල්ල උනාට පස්සේ තමයි දෙල්වල වටිනවා. රටාල උනාට පස්සේ තමයි මේ දේශය යල වෙනවම. කිතුම දෙල්ලමක් තියෙන එකේ දිගින භාවය නිසා ඇතිවෙච්ච ගතිය අයියෝ මේක බන බනට කියන්න ඕන දේවල් නෙවෙයි මේවා. බන්න කියන්න ඕන දේවල් නෙවෙයි. නමුත් බනක් වගේ අනක්. මේ යන ගමනේ අර ස්වභාවික වෙන්න වෙන්න හරි ලේසි සතිය පිටවන්න. හරි ලේසි මේ දින දෙකක් කාලා ජීවත් වෙන ජීවිත නැත්තම් ඒක නිකන් හතර කුණයක් ගැහුවා වගේ රවුම් හිලකට ගැලපෙන්නේ නැහැ. ආ සම්පූර්ණ කියන්නේ කුලසෙන්සට මගේ කවුරු පාලනය ඒක වැඩ නැහැ නා කඩුලි මට ඕන සම්මුතියක් නැති පාලනය මේක විතර රකින්නවා ගෙන්නේ මැදියා මත අපුර කරනවා වෙන හදපත් ගන්න මේක පාලනය කියන්නේ දහම්කට මාල තියනවාද තේරෙන්නේ දහම්කට මාලේ කොටක් තියෙනවා ඒ කියන්නේ මේ මේ ඔක්කොම අපි අර මේ ශ්වේද මුච්චක ගාථා තියෙන්නේ විනය පොතේ අන්තිමේ දහංගට වගේක් 10 කීලෙන් දාඩිය දාන්න අහලා තියෙනවා. ඡේද මුච්චක ගාථා. ඒ ක්‍රමේ පැන්නේ තිබිලා තියෙනවා දහංගට වල අමුතුම ගැඹුරු බණ. මේ සමාජයට දාලා හාස්‍යයට ලක් කරලා ප්‍රහේලිකාවට නම් වලා උත්තර දෙනකොට සම්පූර්ණ ගැඹුරෙන් කියනවා සම්ප්‍රදායට. හරි මේ ඒ හොයවුවොත් අවුස්සලා ගන්න පුළුවන් තැන තියෙනවා. නැත නැත ඉතිහාසෙ වෙච්ච ටික. මේකට සමහර ඇත්තෝ මේ දවස්වල ඉල්ල ගත කරනවා. ඒ ටික මතු කරන හැබැයි අත භාවනා කරන නැත්නම් නෙවෙයි භාෂා සාහිත්‍ය සඳහා හොයන්නේ. නමුත් ඒක හරි වටිනවා. ඒක ඉලිමත් වෙච්ච දවසේ තේරෙයි ඇයි මේ සිංහලයා පස්ස ගැහුවේ කියලා. සිංහල පස්සේ ගාවට ආපහු යන්න කිසිම බාධාවක් නැහැ. අපි ළඟ ඔක්කොම බඩු තියෙනවා. ආහාර ගතිය සුද්ධගේ දේ මේ මේ බටහිර පන්නේ කාම කාම රතිය කාම සුඛේට මේ දරුවෝ පාවා දීපු ශාපය අපිට තියෙනවා. අපිට කොණ්ඩ බර නැහැ අපි ළඟ තිබුණ එක පෙන්වන්න ඒකට හේතුව <clears throat> මේ ගැති නායකත්වය නිසා කිසි දෙයක්. ඒක මේ මම හිතන්නේ ಜಾති විනාශ කරන්න පුළුවන් එකක් කියලා. ඉතින් යුගවල වෙනස්කම් වෙන්න ඇති. ආයත අවශ්‍යතාවය ඇවිල්ලා තියෙනවා. අපි අර පරණ හිටපු අපේ දේශීය ක්‍රමයට යනවා නම් භාවනාව ඉච්චර ඈත නැහැ. අපේ පන්සලා ඉච්චර ඈත් කරන්න බෑ. ඈත් කරන්නම නෙමෙයි සුද්ධ නටන්නේ. මොන ක්‍රමයෙන් හරි ගමයි පන්සලයි ඈත් කරන්නේ හදන්නේ. ගැමියාට ගැමියාර්තියක් හදලා ආහඳුරට පන්තර ලයිට් වන්න නටන්න දෙන්න එපා. අපි ඒ දෙක බලා ගන්නම් කියලා කරන්න හදන ගතියක් නැති ඉන්නේ. දැන් එහෙමනම් අපි ඊතාවතාචාදී ගාථා සජ්ජායනා කිරීමේ අපේ දේශනා සමන සතිವಾರේ සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා. අවසරයි සම්මාස. ඊතාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධා එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සම්පතං එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාදත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොතු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොතු ඥාතු ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ සාවනිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේනේ මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ආවනිපාන පටියා